හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් කාලය වෙන් කර ගන්න බලාපොරොත්තු වෙන්නේ පුරුදු පරිදි ධර්ම සාකච්ඡාවටයි අපි ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರය ආරම්භ කරමු වෙන කාට හරි සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙනවා නම් අපි ඒකට සාදරයි අවසර ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ කියවෙන්නේ මෙහෙමයි ධම්මජීව ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ පැවසුවා ශුන්්‍යතාවය මෙන්ම පිරිච්චකම හරහාද නිවන හා අරහත නිවන හා හැකි බව බොහෝ අය භාවනාවේදී යම් ශූන්‍යතාවයක් අත්දකි පිරිච්චකම දෙවැනි අත්දැකීමක්ද ඒ පිරිච්චකම හරහා නිවනට යන්නේ කෙසේද පිරුවන් සරණයි ඔය ඇත්තටම ඉතින් බොහෝ දෙනා අත්දැකලා ලියන එකනත් අත්දැකලා තිනවනම් යම් වෙලාවක මේ ලෝකේ තියෙනවනම් යමක් තියෙන දුක විතරයි. ඒ නිසා ඒක සාපේක්ෂව ශූන්‍ය කරන ශූන්‍ය කරන යනකොට ඒක නහට වැටෙනවා නම් කරදර අඩු වෙන්න අඩු වෙන්න ආතතිය අඩු වෙන්න අඩු වෙන්න අසහනෙ අඩු වෙන්න අඩු වෙන්න ජීවිතේ පැත්තෙන් පිටිච්ච ගතියක් දැනෙනවා කියලා ඒක නහට සත්පුරුෂයි කියලා කියනවා නමුත් අර ශූන්‍යත්වයේගෙන යනකොට ඒ ශූන්‍ය වීම කරදරයක් කරගන්න කෙනෙක් ඉන්න පුළුවන් ඒක පාළු ගතියක්, තනි ගතියක්, මුස්පීන්තු ගතියක්. ඒකට අසප්පුරුසයි කියලා කියනවා. එයාට පීචි ගතියක් එන්නේ, එයාට වෙන්නේ බයක්. එයාට එන්නේ අසරණ ගතියක්. එයාට එන්නේ ඒකාකාර ගතියක්. එයාට එන්නේ අසහනශීලී ගතියක්. ස්ථිර නැති අනිස්ථිර ගතියක්. ඉතින් ඒ කෙනාට මේක පීචි ගතියක් එන්නේ නැහැ. ඒ නිසා මේක එකක් තමයි ਸਰවඥාන්සේ පෙන්නලා තියෙන විදිහට දුක අයින් කරලා ශුන්‍යතාව වැඩි කරන එක ඉතින් වැඩි වෙන්න වැඩි වෙන්න බයක් චකිතයක් එනවනම් ඒ කෙනාට මේ අයෝනිසු මනසිකාරය අසත්පුරුෂකම නිසා මේ ශූන්‍යතාවයේ පිච්චකතයක් විදිහට පේන්නේ ඒකට කරන්න දෙයක් නැහැ. ඒක නිසා ඒ ඒ ශූන්‍යතාවය දකිනකොට ඒකේ පැවති යුතු ආකාර දෙකේ ඒ පිටිච්ච ගතියක් හෝ නැතිනාස්ති වීමක් කියන එක මේකෙන් තර ඒකට යන්නත් බෑ ඒකෙන් තර මේකට යන්නත් බෑ නිසා සමහරු මේ ලෝකේ යෝනිසමස්කාරයට කැපයි ගොඩනෙක් කැප නැහැ. ඒ නිසා මේක තෑග්ග දුන්නට බාර ගන්න පිස වැඩි. ඒකට කියනවා fear of freedom කියලා. ඒකට කියනවා fear of unknown කියලා. ඒකට කියනවා fear of novelty කියලා. මුළු මානවයම නිදාසට බයයි. මුළු මානවයම අලුත් දෙයකට බයයි. මුණු මානවයම නව නව දේවල් වලට බයයි තරම්ම සම්ප්‍රදාය හිර වෙලා තියෙන්නේ ඒ නිසා නිවන නැතිකමත් එක පැත්තක් හිතේ අනිත් එක නිවන ඕනේ නැහැ තිබුණාම බයයි ඉතින් ඒකට බේත් නැහැ එළියට බුදුහාමර බේත් දෙන්න උත්සාහ කරන්නේත් නැහැ මොකද ඒ අත්තන්න කරදරමයි යෝනේ ආතතියමයි යෝනේ ඒ නිසා ඒ කරදර නැතිවීම ශූන්‍යතාවට යෑම පිරිචිගතයකට පේන්නේ නැති ඒකට මම හිතන්නේ උත්තර දෙන්න පුළුවන්කමක් තියෙනවා කියලා එයා කවදා හරි සංසාර දුක තීරුම් අරගෙන මේ Tamange තියෙන මේ නිදහසට බය ගතිය අපි මේ බැඳිලා ඇලිලා ගැතිලා සමාජශීලී වෙන්න තියෙන කෑදරකම මේක අමනකමක් කියලා තේරුම් ගන්න නැතුව මොනවා කරන්නේ ඒ නිසා අර ශූන්‍යභාවයට එනකොට මහා පාළු රහෙන් අයින් වුණා වගේ තනි වෙච්ච කම්මැලි වෙච්ච ගතියක් තියෙනවා. ඒකට බේත් නැහැ. ඒකට අමනකම, තකතිරුකම, මරිකම, මෝඩකම නම් ගොඩක් තියෙනවා. මොන කවුරක්වත් කැමසෑයක බිම තියන්නේ. ඒක කරේ තියාගත්ත ගමන්මයි. ඉතින් બોලේ මම මොකද කරන්නේ? બોලේ ඉතින් මොකද කරන්නේ? කියන්නේ එරික් ප්‍රොම්ගේ පොතක් තියෙනවා Fear of Freedom කියලා. එයා සෙන් බුද්ධාගම හම්බුනාට පස්සේ අපි කොච්චර බයද කියලා විවේකෙට. අපි කොච්චර බයද කියලා අලුත් දේවල් වලට. අපි කොච්චර බයද කියලා රැඩිකල් දේවල් වලට. මේ සම්ප්‍රදාය රකින්නම තමයි ඒකට බුදුහමරෝ සාක්ෂි කරගන්න හදනවා සෝරි. කද්දාකත් හම්බෙන්නේ නැහැ. ජයනන්ත ඒ කාගවත් වුණේ අවස්ථාවන් ඉෂ්ට කරන්න සම්ප්‍රදාය රකින්න බය ගුල්ලන්න පලියක් වෙන්න නෙමෙයි බුදුන් ලෝකේ පහළලා තියෙන්නේ සම්පූර්ණ තිබිච්ච විනාශ කරලා මිනිස්සුයෙකුට මේ ඔක්කොම බැමි කඩාගෙන ශූන්‍යයට යන්නත් පුළුවන් ඒ පිළිචිකම ගන්නත් පුළුවන් කියන්නේ ඉස්සර වෙච්චි උත්තරයන් වහන්සේ ඉතින් දැන් වෙනකොට ඒක අලු ගොඩකට වැහිලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ශූන්‍යතාවය කියන්නේ පිරිච්ච ගතියක්ද නැත්නම් සම්පූර්ණ සීදීනස ගැනීමක්ද කියන එක දෙකක්. අසත්පුරුෂයාට ඒක සීදීනස ගැනීමක්. අසත්පුරුෂයාට ඒක රහෙන් තල්ලු වීමක්. ඩීකාස් කිරිල්ලක්. අසරණ මේ අනිෂ්ඨිර භාවයක්. ඉතින් ඒක තමයි අවිද්‍යාව කියලා ලෝකෙ පෙන්ලා දීලා තියෙන්නේ. ගෞරවනීය ධම්මජීව ස්වාමීන් වහන්සේ අවසරයි මමත් මේ ප්‍රශ්න අතරේ සම්පූර්ණ අතරමං ගිලා කාලයක් අමතක වුණා මට. පළවෙනි ප්‍රශ්නය ගෞරවී ගෞරවනීය ස්වාමීන් වහන්සේ යෝගියා යනු භාවනා කරමින්ම කල්පනා කරන පුද්ගලයාද දරුවන් සිටින බිරිඳ සිටින විවාහක පිරිවෙක් කෙනෙක්ට හෝ කාන්තාවකට දිනකොට හෝ යෝගියෙක් විය නොහැකිද? ඒ තමන් හිතේ යෝගී කියන එක අඳුරගන්න භෝගී කියන වචනේ තමයි කාම භෝගී සුඛෝප භෝගී අනිත් පැත්තේ යෝගී. ඒක නිසා මේක අභෝග්‍ය චර්යා කියලා කියන යෝගකමක. ඉතින් කවුරු හරි කොච්චර සුඛෝප භෝගී වුණත් එයාට ඒකේ වෙන් වෙන්න ආසාව තියෙන යෝගියෙක් තමයි. කොච්චර යෝගී කියන ලේබල් ගහගෙන හිටියත් යටිහිතේ කාමයට ආසාව තියෙනවා නම් භෝගියෙක් තමයි. ඒ නිසා යෝගී භෝගීකම කියන එක උප්පත්තියෙන් හම්බෙන දෙයක් නෙවෙයි. තමන්ගේ ආකල්ප වල හැටියට තියෙන. ඕනම කෙනෙකුට ඕන වෙලාවක භෝගී වෙන්න පුළුවන්. ඕනම වෙලාවට ඕන කෙනෙකුට යෝගී වෙන්න පුළුවන්. ආර්යයන් වංශයේ ක්‍රමයට විතරක් නැවත භෝගී වෙන්න බෑ. ඒක හරි අප්සෙට් ආර්යයන් වංශේ. ඒකයි කට්ටිය මේ අද්දරට ගිහිල්ලා ආපහු එන්නේ වන් වේනේ. ඊට පස්සේ ආයේ භෝගී වෙන්න බැරි නිසා ඉතින් ඒක නිසා ඒගොල්ලෝ කැමති සුඛෝපභෝගී වෙලා මේ පරණ පුරුදු මේ කක්කාවෙම අසුචි වලේම ගත කරමින් ඉන්න කැමති නිසා භෝගී යෝගී කියන කවුරුත් තීන්දු කරන දෙයක් සම්මතයක්වත් නෙවෙයි. තමන් තමන්ගේ මේ භෞතික සම්පත්තිය වල තියෙන ආකල්පේ විතරයි. භෝගී හෝ යෝගී දෙක එකක් වෙන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ පළවෙනි කොටස හිඳගෙන සම්පූර්ණ පැයක ආනාපාන සති භාවනාවේ යෙදී සිටීමේදී සිත සංවර වී ඇති බව දැනේ. පටන් ගැනීමේදී ඉඳගත් ඉරියව්ව තුළ නොසැලී විශාල කලුගලක්සේ කය තබාගත හැකිය. භාවනාවේ මැද භාගය හෝ විනාඩි 20ක් වැනි කාලයකදී මගේ දෑත හෝ වලලු කර ඇඟිලි පිළිබඳ හැඟීමක් නැත. භාවනාවේදී වම් මත උඩ දකුණු අත තබාගෙන මනා ලෙස අත් දෙක පිහිටුවා ගත් පිහිටුවාගෙන සිටියත් සිටි බව හොඳට මතකය. සිත තැන්පත් වී අරමුණ තුල පිහිටීම මෙයට හේතු විය හැකිද? මේ එකනත් කැමති නම් උසාවියට ඉදිරිපත් වෙන්න අපිට පුළුවන් මේ සාකච්ඡාවකට ගන්න මේ කැමැතිද ලියලා තියෙන එකන මිත්‍රු දුවන්නගේ ඉන්නේ <laughs> එතකොට කොහොමද දන්නේ ඇඟිලි නැහැ කියන එක? <laughs> හරි. අත් දෙක දකුණු අත උඩින් තියාගෙන වම් වම් යටින් තියාගෙන හොඳට කකුල් දෙක එකතන තියාගෙන දැන් වාඩි වෙලා භාවනාව පටන් ගත්තට පස්සේ ටික වෙලාවක් යනකොට මේ මේ අත් නිකන් හැඟීමක් එනවා මේ අද්දක තියනවද දන්නේ නැහැ කියන එක. අන්නේ හැඟීම පොඩ්ඩක් විස්තර කරන්න. අපිට හැඟීමක් ඉන්නේ ඇති දෙයට පමණයි. නැති දේ පිළිබඳ මේ අවදි වෙන්න හදන වේලාව පිළිබඳව අපිට පොඩි අත්දැකීමක් දෙන්න. කොහොමද දන්නේ අත් නැහැ කියන එක. ඇති දේ නම් කිය හැකි. හැඟීමෙන් කිය හැකි, ආකාරයෙන් කිය හැකි, සටහනෙන් කිය හැකි, වර්ණයෙන් සටහනෙන් කිය හැකි. අපි මේ යන්න හදන්නේ ඇති දෙයක් නැති දෙයක් දැන් මෙන්න පටන් ගත්ත නැති බවට අත්දැකීමක්. ඇඟිලි නැති බවට. ආන්න ඒක විස්තර කරන්න කියලා මම කියන්නේ. හිස් බවක් වගේ කිසි දෙයක් දැන් සාමාන්‍යයෙන් දැන් මම දන්නවනේ දැන් කකුල් දෙක තියෙනකොට ඒක කකුල කිදු වැටෙනවා ඒක නමන්න පුළුවන් ඒ වගේ ගතියක් තියෙනවානේ දැන් අත උන ස්වාමීන් වහන්සේ නෑ නෑ කොහෙවත් යන්න බෑ මේක දිගේ යන් ඔය යන පාර හරි දැන් මේ ඇඟිලි නැහැ කියලා ඊ මේකට කියන්නේ. අපිට නැති බව කිය හැකි. දැන් අල්ලපු ගෙදර ළඟ ඉන්න මනුස්සයා මට තේරෙන්නේ නැහැ. වාතේ තේරෙන්නේ නැහැ. දැන් මේක කියනවා මගේ ඇඟිලි මට තේරෙන්නේ නැහැ කියලා. එහෙමයි. මේ ඒ වගේ විශේෂිත ප්‍රකාශයක් කරන්න තමන්ගේ මොන දැනුමෙන්ද මොන ෆස්ට් හෑන්ඩ් එක්ස්පීරියන්ස් එකෙන්ද මොන අපේලා කොහොමද කියන්නේ. මේක වැදගත් එකක් මම මේ ගන්න හදන්නේ මේ රිදවන්නවක්වත් නැති කරවන්නවක්වත් නෙවෙයි. මේ ලියවිලා තියෙන්නේ අහම්බෙන්. අහම්බෙන්නේ ඒක අපි දැන් සභාව ඉදිරිපිට ආහාරස් ප්‍රශ්න දාලා කියනවා මේ ඉන්න ඔක්කොටම පාර්ශිකෝ හෝ කය නැතු වෙන තැන අද්ද කරලා තියෙනවා. එතෙන් තමයි නිවන තියෙන්නේ. මේ කරදර නැහැ නේද? දැන් අතින් මට බරකුත් නැහැ. අත පිළිබඳ හොදන්න දෙයක්කුත් නැහැ මිලද මොකුත් නැහැ. ඒ චිත්තක්ෂණේ අත පිළිබඳ වරක් නැහැ. එතන නිවන තියෙනවා. දැන් අපිට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේක නැති වුණේ අරමුණ ගත්ත නිසාද කියලා නේද ප්‍රශ්නේ අහන්නේ. මං අරමුණකට සමවැදිච්ච නිසාද මට පය අතපය නැති වුනේ. අපි අරමුණ වැත්තක තියමු. අපි නැති බව දැනගත්තේ කොහොමද කියලා බැලුවොත් මගේ මනසට මගේ ඉඳුරන්ඩ එහෙම නැත්නම් මේක නැති බව ඇහැට නෙවෙයි දැනෙන්නේ කයට නෙවෙයි නාසයට නෙවෙයි දිවට නෙවෙයි කයට නෙවෙයි හිතට තියනවාද නැස්චාර්තය අවබෝධ කිරීමේ හැකියාව. එහෙම තියනවාද කියන එක මම කියන්න දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. නමුත් දැන් කොහොමද මම ඒක කියන්නේ? දැන් තේරෙන්නේ නැහැ කියන්න ඕනේ කියන එක. ඒක ස්වාමීන් වහන්සේ දැන් මට හොඳට තේරෙනවා මගේ හිත අවුල් වෙලා නැහැ. හොඳ හොඳට හුස්ම ගැනීම පිළිබඳව උස්පාත් වීම ගැන කිසිම කලබලයක් නැතුව මනස ඒකට යොමු වෙලා තියෙන බව තේරෙනවා. ඊට අමතරව මට තේරෙනවා මේ කොටසක් නැහැ කියන එක. මට වෙලාවකට සැකයි මම අත වරද්දගෙන ඉන්නවාද අත වැටිලාද? කියන්නේ මෙහෙම අත් දෙක තියාගෙන මෙහෙම අත් දෙක ඈත් වෙලාද? ඉතින් මට ඒ ගැන හිතන්නත් මොකද්ද වගේ මොකද මම කැමති නෑ දැන් ඔබ වහන්සේ ඉස්සලත් කිව්වා මේ වේදනාවක් තියෙනවා ඒක දරාගෙන ඉඳීම තමයි අවසාන වෙනකල් කරන්න ඕනේ කියන එක. ඉතින් මම මම කැමති නෑ මගේ අත එහාට මෙහාට කරලා මේ අත තියනවාද කියන එක ඉතල බලන්නවත්. ඉතල ප්‍රශ්නයක තමයි ඉතල ප්‍රශ්නේ තිබුණේ මේ ශූන්‍යතාවයට ගියාම ඒකේ පිළිච්ච ගතියක් තියෙනවා කියන එක මට තේරෙන්නේ නැහැ. දැන් මෙතන අත නැහැ. අත නැති වුණාට ඒ නැති බව ඇති බවට සාපේක්ෂව මොකීකට දැනෙනවා. දැන් ඒක පරිේක්ෂණ කරන්නත් අපි කැමති නැහැ. මොකද මේ අලුත් දෙයක් මේක. කදාකවත් අත්දකම නැති දෙයක්. එහෙමයි. මේ අපි මේ පින් කරලා ලබාගත්ත මනුස්ස ජීවිතයේ ඔන්න S2 නෑ ඒ වෙලාවේ. අහිං වැඩක් ගන්නේ නෑනේ. දන්නේ නෑ. කණින් වැඩක් ගන්නෙත් නෑ, දන්නේ නෑ. නාසයෙන් නෑ, දිවෙන් නෑ, කයේ යම් කොටස් නෑ. ඒ කොටස් නැතිකම ඕන අපිට තේරෙන්න පටන් අරගත්තා. මේ තේරෙන්න පටන් අර ගන්නකොට මේ සාපේක්ෂ වශයෙන් මේ අපේ හිස්කම, නැතිකම, තුච්චකම, රිත්කම තේරෙනවා. ඒ තේරෙන දේ විශේෂ ආදර වුණොත් මේක තමයි මම මේ බුදු දඥාන්සුවේ දන්න තැන ඉඳලා නොදන්න තැනට ගෙනිච්චා. කියන්න පුළුවන් තැන ඉඳලා කියන්න බැරි තැනට ගෙනිච්චා. මම මේ ඉන්න තැන ඉඳලා මම නැති තැන ගෙනිච්චා. ගෙනිච්චට පස්සේ අපි ඒක විශේෂයි අපි ළඟ නවම හැඟීමක් පරිශනාත්මක හැඟීමක් විද්‍යානුකූල හැඟීමක් සොයා බලන ගතියක් එන්නේ නැහැ. එන්නේ නැත්නම් මොකද මේක අපි කතා කරන භාෂාව නෙවෙයි. මේක නැස්චාර්තේ කතා කරන්නේ. දැන් ඉස්සරහට භාවනා කරනකොට මට සාතික වෙන්න පුළුවන් මේක ළඟ ළඟ එන්න පටන් ගන්නවා. ඒ මොකද කොයි වෙලාවකවත් අපි මේ මුළු ශරීරෙම තියෙන බව අත්දැකීමෙන් නෙවෙයි ජීවත් වෙන්නේ. අපි ජීවත් වෙන ලෝකේ හුඟක් වෙලාට දරුවෝ ගැන කල්පනා කරනකොට තමන් ගැන මතක නැහැ. නමුත් තමන් මතක නැති බව දන්නේ නැහැ. සතිය නැහැ. දැන් මෙතෙක්කල් සතිය තිබුණේ තියෙන දෙයක් අල්ලන්නේ ආනාපානේ ඉරියව්ව. දැන් ඒකට සාපේක්ෂව වෙනවා මේ හොඳට බලනකොට යම් යම් තැන් නිතරම report එන්නේ නැහැ. feedback එකක් නැහැ. එහෙමයි. මෙන්න මේ සතියේද වඩා හොඳ නැත්නම් ආනාපානේ තියෙන කියලා දැනගන්න සතියේද වඩා හොඳ. ආනාපාන සතිය ඒක උස්ම ගැනීම පිළිබඳ හැඟීමක් ඇති බව තමයි වඩා හොඳ. ඕන්න මෝඩකම කියන්නේ. ඒක තමයි මේ hina වෙන කට්ටිය ඔක්කොම දන්න කට්ටිය වගේ hina වෙන්නේ. ඒ ඊට වැඩිය මෝඩලු. නෑ නෑ මට තේරෙනවා පොඩි දේ වුණත් පට ගන්නකොට. මට ඒකයි උසාවියට ඉස්සරහට ගන්න ඕනේ උනේ. අපි ළඟ තියෙනවා සතියක් ආරම්භන සතිය විතරමයි අපි අගය කරන්නේ. අනාරම්භනේ සතිය පිටවන්න පුළුවන් බවක්. අනාරම්භනේ සමාධියක් පිටවන්න පුළුවන් බවක්. අනාරාමයට ප්‍රඥාවක් ඇති කරන්න පුළුවන් බවත් අපි දන්නේ නැහැ. දන්නේ නැතුනට මේක අපේ සිස්ටම් එකේ තියෙන ඉන්බිල්ට් ආපු කැලලක් මේ. අපි අපිට උපත්යෙන් හම්බෙච්ච දෙයක්. මේක වෙලා තියෙනවා ලක්ෂ කෝටි වාරයක් කවදාකවත් මේකට එළඹි වාසය කළා නැහැ. කවදාකවත් මේකට දැක දැක දැන දැන ගිහිල්ලා නැහැ. දැන් අපිට භාවනා කරගෙන යනකොට සිද්ධ වෙනවා. මේ දන්න දෙයට සාපේක්ෂව නැත්නම් ආරම්භනේ පිහිටන සතියේට වාංගු වෙලා අරමුණක් නැතුව සතිය පිහිටන්න පුළුවන්. මේ අද්දකේ අර අරුණු කරලා නෙවෙයි සතිය පිටලා තියෙන්නේ. නැති වට සතිය පිටන්න උනා. ඒක කලබල වෙලා නැහැ. සමාධියක් තියෙනවා. දැන් මේකට ප්‍රඥාවත් විරුද්ධ වෙන්න එපා. මේක මම ලබාගත්ත ලොකු දැන් බුදුහමර දීප දෙයක් නෙවෙයි මේ. එහෙමයි. ගුරුහමර දීප දෙයක්ුත් නෙවෙයි මේ. පොතක ගත්ත දෙයක්ුත් නෙවෙයි මේ. දන් දීලා ගත්ත දෙයක්ුත් නෙවෙයි මේ. පින්කමක් කරලා කවදාවත් ගන්න බැරියක් නෙමෙයි. ඒක තේනවද? තේරෙනවා. කොහොමද මොකද තේරෙන්නේ? දැන් පින්කමක් කරලා දැන් භාවනාව වෙනයි පින්කම වෙනයි. නෑ මේ මුකුත් නැති බව අවබෝධ කරන එක පින්කමක පුළුවන්. බෙර ගහනවා, ගෙජ්ජි හොල්ලනවා, අලි යනවා මොකක්ද කරන්න බෑනේ. මේකට කොච්චර විවේකයක් ඕනේද? කොච්චර උදකලාවක් ඕනේද? කොච්චර පිරිච්ච ගතියක් ඕනේද? මම මේ කරන්න හදන එකට පෞරුෂත්වයකුත් ඇති කරලා අපිට ජීවත් වෙද්දි මැරෙන්න පුළුවන් නම් දැන් අත මැරිලා අනිච්චවද සංකාරා නැහැ මල් වඩන්නේ නැහැ පෙට්ටි නැහැ ෂෝක් එකට වැඩේ කියලා. දැන් මුළු එකම ගියොත් ඒකේ දෙවෙනි කොටස මම අහනවා. හරි හරි පොඩ්ඩයි පොඩ්ඩයි. මීට යන් අපි මීට යන් දැන් මේ එක එක හිරිවට්ටගෙන හිරිවට්ටගෙන යන්නේ කෙලවනවා අන්තිම පිකනි වලට යනකම්ම ගෙනියනවා. මේ විදිහට කරගෙන කරන කියලා කවදා හරි පුළුවන් වුණොත් සම්පූර්ණ මේ මනුස්සකයේ ජීවත් වෙන ගමන මේකෙන් තොරව මේකෙන් තොරව මේ සතිය පිහිටන්න පුළුවන්. එතකොට පේනවා මම නැති වුණාට සතියට ඉන්න පුළුවන්. මේ හැම දෙයකටම මමනේ දැන් මෙතෙක් කල් කරගෙන ගියේ දැන් කොටස් වශයෙන් පෙන්නවා. ඒ ඒ පාර්ට්ස් නැති වුණාට එයා නියෝජනයක් දෙනවා නැති බව තියෙනවා. අපිට තියෙන බව විතරයි තියෙන පුළුවන් නැති බව තියෙන්න බෑ කියලානේ. දැන් පෙන්වන නැති බව තියෙනවා. ඒක සාපේක්ෂව හෝ අරකට සාපේක්ෂව හෝ දැනගන්නත් පුළුවන්. කලබල නොවෙන්නත් පුළුවන්. ඒක වෙලා කලබල නොවෙන්න පුළුවන්. මේක ප්‍රඥාවක් කරගත්තොත් අපිට බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙන ක්‍රමයක්. මේ ඇතිදී හරහා බලන්න. නැති වෙන්නේ ද්‍රව්‍යයෙන් අද්‍රව්‍යයක් මවන්න පුළුවන් නේද? අද් දෙක අද්‍රව්‍යයක් වඩටපත් වෙනවා. ද්‍රව්‍ය දැනගත්තා වගේම අද්‍රව්‍ය දැනගන්න පුළුවන්. ඉතින් මේක වෙනකොට කලබල වෙන්නේ නැතුව හෙටත් එහෙම බලබලා හිටියොත් දවසක පුළුවන් මේ මුළු කයෙම සමුගන්න පිටපැත්තකින් බලා ඉන්නා වගේ දැකලා තිනවද මම ටෙලිවිෂන් බැලුවේ 70 ගණන් වල වගේ ඊට පස්සේ බලන්න උනේ නෑ මට. ස්ටාර් ට්‍රෙක් කියලා එකක් තිබුණා එනර්ජයිස් කරලා නැති වෙලා යනවා මනුස්සයා. ඒ කැබින් එකට දාලා එනර්ජයිස් කරලා ඒක ඔක්කොම වාෂ්පීකරණ මනුස්සයා නැති වෙනවා. දැන් අපි එනර්ජයිස් වෙලා අත. අත නෑ. ඩාඬා හො ගන්න දෙයක්වත් නෑ. අනිච්චවද සංකාරාත්මකුත් නෑ. නෑ නැති නිසා නැතුනේ මොකද කරදරයක් නේ. අනිත්‍යක් නේ නැතුනේ. තිබුණත් තිබුණත් ඔක මගේ නෙමෙයි දැනුත් මගේ නෙමෙයි කියලා මේ විදිහට මේ සියල්ල විශේෂයි. දැන් දැන් අන්තික තියෙනවනේ බය වෙන්න දෙයක් නැහැ. අන්න ඒ විදිහට මේක නැති වෙනකොට මේක කෙරේ සෙල්ලක්කාර මනසක් ඇති කරගත්තොත් මේ භාවනාවෙන් හම්බෙච්ච උසස් ඵලයක්. හැබැයි මේකට අවදි වෙන්නේ හැම වෙලාවෙම. අපි හොඳට දන්නවා අපි කැරම් මතක් ගන්නකොට දාම් පාරක් අදිනකොට චෙස් සෙල්ලම් කරනකොට අපේ කය අපිට මතක නැහැ. යන උදේ පටන් ගත්ත හැන්ද වෙනකන් ඉඳගෙන ඉන්න පුළුවන් නැත්තම් පස්සට දෙනවා කකුල් අමාරුයි নানা ආකාර දේවල් බෑ භාගයක් ඉන්න බෑනේ වාඩි වෙලා මෙතන චෙස් කරනකොට දහං අදිනකොට බය ගණන් ඉන්නවා මොකද මඩ උනත් කෙනක් දෙන්න අපේ ගමේ ගැටව හපන්නෝ දාන් ලැල්ල උඩ මේ නැති වෙච්ච බවට අවදි වෙන්න පුළුවන් නම් ඒ සතිය කොහොම හිටියේද මම වැඩ කරන්නේ ඇහැ වැඩ කරනකොට කන නැති බව මාත අවදි වෙන්න පුළුවන් නේද කන ඇහැ වැඩ කරනවා නාසය වැඩ කරන්නේ නැතිවට අවදි වෙන්න පුළුවන් නේද? මං ඇහෙන් රූප බල බල ඉනකොට මට නාසයෙන් දිවෙන් කයෙන් වැඩ කරන්නේ වැඩ කරන්නේ නැති ඇත්ත. ඒකට අවදි වෙන්න පුළුවන් නේද? හැම මොහොතෙම අපි ඔක්කොම ජීවත් කරනවා. අරක වැඩ බව දන්නා මේක වැඩ නැති බව දන්නවා. ආනේ දෙකෙන් වැඩ කරන දේ වැඩ කරන බව දැනගැනීමේ සතියත් අපිට අමාරුයි. නමුත් ඒකට සාපේක්ෂව නැති බවට සතිය පිහිටන්න ගිය දවසේ ඒ වනසේ අවුද්දේ ඉඳලා හැන්ද වෙනකම් ෆුල් ස්පෙක්ට්‍රම් එකේ ජීවත් වෙනවා. තියෙන දේ තියෙන බව දන්නවා නැති බේ නැති බව දන්නවා. අන්තිමට ගියාට පස්සේ එනවා අපි හැමදාම තියෙන දේ අදුතරයක් නැති දේ බහුතරේ. අපි මොලෙන් අපි වැඩ ගන්නේ දශම දෙක 100 දෙකයි. 98%ක්ම කවදාකවත් වැඩ ගන්නෑ. ඒ කියන්නේ හොඳට මහන්සි වෙලා පවුලක් කාලා හම්බ කරන කන කන එක එහෙම කියන්නේ. අනිත් ඒවා බුදියන් ඉන්න එකයි එච්චරත් නැතුව ඇති. දේශපාලනඥයගේ මොනක්වත් වැඩ අරගන්න සෝ බ්‍රෑන්ඩ් නිවුලු. ඔක්කොම සෙක්‍රටරිනේ කරන්නේ. දැන් අපි දැනගත්තොත් මගේ මොලේ මම වැඩ ගන්න 102යි. බුදුහාම 100යි. මේක මට හම්බෙච්ච දෑවැද්දා. අඩු ගන්න මෙච්චරක් වැඩ කරන්නේ නැහැ කියලා දන්නවනම් කොච්චර කැපැසිටි එකක් තියෙනවද අපිට? කොම්පියුටර් එකක් ගන්න අපි වැඩ කරන 35ක්වත් වැඩ කරන්නේ නැහැ නේ කොම්පියුටර් එකේ. මේ කොම්පියුටර් කියන මැෂින් එකේ ගොඩාක් පොටෙන්ෂල් එකක් තියෙන එක. ඉතින් අපි කීලේ ගහගෙන හැමතැනම අරගෙන මේ වැඩ කරනවා. අඩු ගන්න කොම්පියුටරේ මගේ අයිතියද තිබුණාට ඒක කොච්චර කැපැසිටි එකක් තියෙනවද කියලා දන්නේ වගේ මේ මනුස්සත්වයා මනුස්සයා තමන්ගේ හැකියාව කොහොමඩක් අදන්නා දන්න 100 දෙකට කොච්චර ඊර්ෂ්‍යා කරනවද? කොච්චර රණ්ඩු කරනවද? කොච්චර ගහ බැන ගන්නවද? කොච්චර නැති බැරි කියලා කියනවා. දන්නවනම් මේ අපි ඇස වත්තර වද්ද වත්ත බද්දර දීලා ඇසට දත නියවනවා වගේ. මේ 100ට දෙකට නේ මේ ඔක්කොම මේ රණ්ඩු සරුවලේ පෙන් කරච්චලේ. අර 198 ගැන දන්නවනම් අපි බුදුහාමුදුරුවෝ පැත්තට කොච්චර යයිද? මේ 100ට දෙකට අපි UMP කියාගෙන ශ්‍රී ලංකා කියන ගෑනු කියාගෙන පිරිමි කියන දියුණු කියන නොදියුණු කියාගෙන නටන නාඩගමක්. අපි නොදන්න ප්‍රදේශයේ මෙච්චරයි කියලා දානගත්ත දවසේ මොකද්ද මෙතෙක් කල් කරපු නාඩගම කියලා බලනකොට අපේ අම්මා ඉන්න කාලේ කියනවා ඇතා උට කවදාහකවත් උගේ සයිස් එක පේන්නේ නැතුළු කන් දෙක තියලා විදියට. උට හැරිලා බැලුවත් පේන්නේ නැතිලු. ඒ නිසා ඌ දන්නේ නැතිලු මේ අලිකාරයට බයලු ඉන්නේ ඌ. මැරෙන්න පොඩ්ඩකට ඉස්සලා ඌට තේරෙනවලු මුළු ඇඟම. එතකොට පෙරලන්න මුළු මහ පොළොව කියලා දඟනකොට මැරලා වැටෙනවා. අන්තිම චිත්තක්ෂණේ තියෙනවලු මට මෙච්චර හැකියාව තියෙනවා කියලා. අපි එතකන් ගත කරපු ජීවිතේ මොකද්ද? අපි මොනව පිටිපස්සේද ගියේ? එනෝ බන්නොට කවදා හරි සතිය පිහිටවන්න මේ දන්න දේට සාපේක්ෂව අපිට නොයටේන දේට සතිය යන්න ඉඩ තියෙනවා. අන්න ඒක අකරසබ්බයක්, කරදරයක්, වැරදිල්ලක්, අල්කලංචයක් නෙවෙයි. මේක තමයි බුදුරජාණන් අපි ගෙනියන්න හදන තැන. ඒකල බලන්න මේක හිස්. ඒ වෙලාවේ තුච්චයි, රිත්යි, අනත්තයි, අනුංගේක. ඒ එතකොට යතමගේ නෙවෙයි. ඒකට කරුණු පහම පේනවා අනත්තතෝ, රිත්තතෝ, තුච්චතෝ, පරතෝ, ශුඤ්‍යතෝ. මේ විදිහට මුළු එකම ශූන්‍ය කරන්න පුළුවන් මොකක් කොහොමද? ඒතිෙදි තැඬුවේ නැත්නම් ඒතිෙදි සතිය කඩාගත්ත නැත්නම් ඒතිෙදි සමාධිය කඩාගත්ත නැත්නම් ඒතිෙදි ඒක ප්‍රඥාව කියලා තේරුම් ගත්තොත් ඒ මනුස්සයා විශ්වයට දිය වුණා වගේ හරියට මේ මැෂ පොදිය මැස්සෝ ඉගිල්ලා ගියා වගේ දැන් පොදිය නැහැ පොදිය තියෙනකොට නෝගේ දිග පළල උස මම ඔක්කොම දින මැස්සට ගිහිල්ලා ගියාට පස්සේ මැස්සන මොකුත් වෙන්නේ නැහැ. ඒ වගේ මේ ශරීරය එක වෙලාවක පොදි ගහිලා තියෙනවා කියන්නත් පුළුවන්. අනිකම ආයේ ශක්ති බවටපත් වෙනත් පුළුවන්. වර එක ඇති වෙනවා වරක නැති වෙනවා. මේ පාති භික්ෂුව කිව්වේ එහෙම නෙවෙයි මේ අත් දෙක තියෙනවාමයි දිගටම කියලා. තියනවා වෙන්න පුළුවන් නමුත් තේරෙන්නේ නැත්ත වෙලන්නේ. දැන් මෙතන తాවකාලික වෙනවා තියෙනවා ඉතින් අභාවය දකින්න පුළුවන්. අස්ති ප්‍රඥප්තිය දකින්න ගමන් නාස්ති ප්‍රඥප්තිය දකින්න පුළුවන්. ඇති බව දකින්න ගමන් නැති බව දකින්න පුළුවන්. ඒ විදිහට දිගින් දිගටම අපිට රූප බලනකොට මේ ටික නෑ. සද්ද අහනකොට මේ ටික නෑ කියලා දන්නවනම් අපි මේ බලන රූපය ගැන ඔච්චර ගහපා දෙන්න යන එකක් නෑනේ. අපි දන්න වෙලාවට දැන් සද්ද තිබුණා ඒක ඇහිලා නෑ. ගන්ධ තිබිලා ඇහිලා නෑ. ඉතින් මේ දැකපු රූපය ගැන මෙච්චර මන් දොතු අද්දුතුව ප්‍රත්‍යක්ෂය කියලා ගහපා දෙන්න යන්නේ මම දැක්කා තමයි. ඒක වෙන එකක් වෙන්න පුළුවන් කියලා අපි අච්චර රණ්ඩු සරුවලේට යන්නේ නෑනේ. උරුට්ටුවට යන්නේ නෑනේ. සාරම්භයට යන්නේ නෑනේ. දැන් එහෙම නෙවෙයිනේ. මම මේ කතා කරන්නේ අද්දුතු ප්‍රත්‍යක්ෂයෙන් දෙමකට උගන්වන්න. මම දැකලා මේ කතා කරන්න කියලා අපි අයියා වෙන්න හදනවා අක්කා වෙන්න හදනවානේ. දන්නවනම් මේ රූප දැකපු නිසා ඇවිල්ලා තියෙන සද්ද උඹට හවෙන්නේ නැහැ, ගඳ දන්නේ නැහැ, රස දන්නේ නැහැ කියලා ඔච්චර පැහිය වෙන්නේ නැහැ. මේ ලෝකේ ඕනේ කුණුහර පොතක ලියලා තියෙන දේට රයිට් රිසර්ව් කියලා. හිමිකම් ඇවිරිණි කියලා. ත්‍රිපිටකේ නැහැනේ. මුළු ලෝකෙම පිළිවෙල තියෙන සම්පූර්ණ දැනුම තියෙන පොතේ හිමිකම් ඇවිල්ලා නැහැ. ඕන ඕටි කුණු හරපෙක තියෙනවා මේක. ඉලෙක්ට්‍රොනික හෝ මොනියම් ක්‍රමයක කොප කෙරුවොත් නිත්‍ය මාර්ග අච්චු කරවන්න ලැබේ. කුණු අර පොඩ විතරයි අයිතිය තියෙන්නේ. සත්‍යයට අයිතියක් නැහැ. ඒක බුදුහාමුදුරු දුන්නේ කාටවත් වගේ. ඒක නිසා මේ අපි යන්න ගත්තොත් සමස්තෙට එක්කෙනෙකුටවත් අයිති නැහැ. සමස්තය එක්කෙනෙකුටවත් අයිති නැහැ. මම වෙනකොට පටු වෙනකොට තමයි ඒක මගේමයි ඒකට ඔප්පු ලියන්න ඕන, පේටන්ට් රෙකෝඩ් කරන්න ඕන, රයිට් රිසර්ව් කරන්න ඕනේ. ආනෝකෙන් අපි මේ නැති තැන ගියාම වාතය වගේ හැම කෙනාටම අයිතියකට පංගු පෙරු බෙදිල්ලක් දිග පල්ලමෙල්ල මොකුත් නැහැ. එතකොට අපේම අපේම අපේලවක් වැටකඩ තොළු නැති සීමාවල් නැති අපේම අපේම පුංචිලවක්. අඩලුවේ තියෙන බින්දු මතකද? කාර් දෙකේ වර්ඩින්ග්ස් මතක නැහැ මට තියෙන තියෙන්නේ අපේම අපේම අපේලවක් වැටකඩ මොකද්ද දනද? සීමාවල් නැහැ. නවත්තන. ඒ මේ මුළු ලෝකෙම එහෙම කරගත්තා නම් කැනඩාවට එන්න වීසා ගන්න ඕනේ මේ මේ අක්කු මේක අල්ලගෙන මේ අපේ මේක කියනවා තොපි මේකට එනකොට මෙව ඕනේ කියලා කියන මොකටද ඒ තණ්හාමාන දිටි තියෙන තැන විතරයි ඒව පංගු බේරලා තියෙන්නේ. ඒ වගේ මේ අත් දෙක වගේ වුණා නම් ඉන්වින්සිබල් අපි ඒක නැති වෙනවා ආයෙනවා. සුරංගනා ලෝකයක්. ඔක්කොම කෙල වේවා කියලාම ප්‍රාර්ථනා කරනවා මේ අත් දෙක විතරක් නෙමෙයි බෙල්ලත් ගිය දවසට දෙවනි කොටස මේ ආයුරින් දිගටම භාවනා කරන විට ශරීරයේ ඉතිරි කොටස් පිළිබඳවද ඉතිරි කොටස් පිළිබඳවද ඊට සහන් කළ පරිදි හැඟීමකින් තොර වේ යයි දෝ සිතින් සැකයක් මතුවේ දැන් ඔබ වහන්සේ ළඟ සිටින නිසා මෙම සතිය දුරු කර දෙන්න. කිසිවක් නැති නිවසේ තනිව වෙසෙන මට මෙවැන්න ඉදිරියට සිදුවහොත් මම කුමන අදහසක් ඇත කර ගනීවිද? බිය යුතු බිය විය යුතු දෙයක් නම් නොවන බව දනිමි. එහෙත් එය සිරගත කර යුතුය ඇත. තිරුවන් සරණයි. සිරගත. සිර සිර කරන්න. මේ දවල්. තිර තිර. ඔව් තිර තිරය. ඉෂ්ටිර කරගන්න. ඔව් ඔව්. කන්ෆර්ම් කරගන්න කියන්නේ. මේකට මම අර නිදර්ශනයක් කියනවා නිතරම. මේ වයසක කට්ටිය දන්න තේ දවසල මේ ඉරිදා රිවිරසපත් මේ අදේවත් මම දැන් නර්ලෝ හෝල් මං කියලා පිටුවක් තිබ්බා. මම ආනගේ රත්නගේ නර්ලෝ හෝල් මං කියලා ඒකේ ඒකේ කාටුන් එකක් තිබුණා. මේ දෙන්නේ කඩු බයික් කරනවා. එක්කෙනෙක් වහසුබක් කියනවනත් එකට. එම්බල ජඩය මම මේ සටනේ මිය යන බව දනුව. එහෙත් මට තුවාල නොකරව. යෝගාවචරයක් කියන්නේ මේ ශරීරයට නම් මොකුත් කරන්න එපා. මේ ඔන්න අත් දෙක ගියා. දැන් මේ මුළු එකම ගියොත් නෑ නෑ හරි හරි මම එම නෑ කියන්නේ මේ එක්කෙනෙක් අල්ලගෙන දහම ගැහුවට මං අනිත් ඔක්කොමත් ඔතන තමයි ඉන්නේ. ඒක තමයි fear of freedom කියන්නේ. අපිට මේ දුක නැති වුණාට පස්සේ මල වාතයක් ඒක. අපිට හරිය දන්නේ නැහැ පිහිටන හැටි. fear of new අලුත් දෙයකට අපි දන්නේ නැහැ. ඒකට කියනවා නියෝෆෝබියා කියලා. ඔය හයිඩ්‍රොෆෝබියා වගේ ලෙඩක්. අලුත් දෙයකට ගිය ගමන් මනසට කරප්පන් එනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ කාය ජීවිත නිර්පේක්ෂව මයිලඟට එනවා නම් වරෙන් half boil බෑ full boil. ඉතින් ඒ නිසා කවුරු හරි ලෑස්ති වෙනවා නම් මේ වගේ දෙයක් දැක්කට පස්සේ මට බයක් නැහැ. මගේ ජීවිතේ මට දීලා තියෙන මේ දෙල්ලමට මේ පරිශ්‍රයෙන් මම මේක කම්මෝගෝ චිකාගෝ රාජාහෝ මාහෝ ගංගාහෝ පණින්න ලෑස්ති වෙච්ච දවසේ නිවන කනගාව. දැන් අපි ඈත තියා මේ ඇඟිල්ල නැති වෙනකොට අත ගැන කල්පනා කරලා බය වෙනවා. උරිස්ස ගැන කල්පනා කරලා බය වෙනවා. හිත ගැන කල්පනා. ඒ කියන්නේ පොඩ්ඩක් නිවන් දකින්නකොට ඔහොමනම් මුලියකම නිවන් දැක්කොත් නැත්නම් රැකියක් තියෙනවා. නෑ නෑ. ෂිය මයිත් එක යංකෝ. මයි කාමරේ වෙන ඇඳක් දාලා. <laughs> නෑ උත්තරයක් කායිම හරි ලැබෙනවා නම් මේ ලෝකෙ පිස්සු මේ පිස්සු ලෝකයක් නේද? අපේ ප්‍රශ්නට උත්තර දෙන්න මොකාවත් නැහැ. ඉන්න හරි ඔක්කොම දින අපෙන් කඩා ගන්න. ඔක්කොම බුචර්ස්ලා ඉන්නේ මේකේ. අපි ළඟ තියෙන යමක් කඩා ගන්න දඟලන එකෙක් මිස කාර්ය කරන තුරු කාගෙත් ඇවටිල්ල මිස මෙච්චරයි ලොක්කා ඉන්නේ. කිසිම දෙයක් අපේක්ෂාක් නැතුව කරන්නේ. උන්වහන්සේත් අපිට කරන්නේ මරණයට එන්න අරපන් බලවම් මොකුත් වෙන්නේ නැහැ කියලා. ඒ නිසා මේ බය අරගත්ත දවසේ මරණත් ඉවරයි. ඕකට තමයි නිවන කියලා කියන්නේ. ඉතින් එහෙමනම් ඒකනම් தත්ත රෙජිස්ටර් වෙයිද ඊගා රිට්‍රීට් එකට? <laughs> නෑ නෑ ඉස්සෙල්ලා දැන් අත නැති උනාට මොකද්ද කරේ දැන් ඒක ගැන මොකද්ද සාකච්ඡා කරලා ඉගෙන ගත්තේ? දැන් අපි ඉතර ඕක කියන්නේ ඉතලනේ අත ගන්න නැති විදිහ ගැන සාකච්ඡා ඒකෙන් මොකද්ද එක්ස්ට්‍රැක්ට් ගත්තේ? මොකද්ද තේරුම? ඒකෙන් වටහා ගත්තේ මොකද්ද? ඒක හොඳ වැඩක්ද නරක වැඩක්ද ඒ වෙනකොට පෙරපදෝරෙක් ළඟ ඉන්න ඕනේ නොතාරිස් කෙනෙක් ළඟ ඉන්න ඕනේ ෆොටෝ ගන්න කෙනෙක් ළඟ එහෙමද නෑ නෑ නෑ ස්වාමීන් වහන්සේ ඒක එක්තරා ඔබ වහන්සේ කිව්ව අනුව එක්තරා දියුණුවක් හරි එහෙම නම් මුළු එකම නැති වෙච්චා ඒකද හොඳ දියුණුවක් ඉතින් එහෙනම් මම මොකටද නෑ ස්වාමීන් වහන්සේ එහෙම නෙමෙයි දැන් අපි තාම මම අපි හිමිටෙ මිට යන්කෝ දැන් අත ගැන කතා කරනකොට හම්බුනා දැන් දෙවෙනි කොටස ලිව්වනේ දෙවෙනි කොටස සාකච්ඡා කරා. මොහොන්සේ දබන අවුරුද්ද එන්නේ නෑනේ මේ. නෑ ඉතින් මයින්ඩ් එක යන් අපයි. මේ වගේ ඕල් මනක් අරගෙන ගියොත් මම විනාසයි. ඔය ධම් ධම්මජීව කියන්නේ කවුද කියලා දන්නේ නැතුව කතා කරන්නේ. අනේ සමාවෙන්න බෑ. සැකයක්වත් බයක්වත් පලාට ගෙයිති නෑ මම හිටියොත්. මයිලගේ ඉන්න මයිලගේ ඉන්න බල්ලගේ ඉන්න මැක්කේ ගියොත් නෑ එහෙම බයක්. ඒ නිසා මම හරිය කැමති එහෙම කෙනෙක් මේ අනිත් එක මේ කියන කෙන උත්තර දෙනවට එතකොට මේකේ යන්න අපි මේ නිවන කියලා මොකද්ද අපේක්ෂා කරන්නේ? කෙලස් කියනවා කියලා මොකද්ද අපේක්ෂා කරන්නේ? එකතු වීමක් විතරනේ මොනවා හරි පොඩ්ඩක් හරි తాවකාලික හරි නැතුනොත් පුදුම බයක් නේ තියෙන්නේ. නෑ සාද නැවත ඉපදීමක් නෑ කියන එකනේ. එච්චරයි ඒක තමයි මට අවශ්‍ය කරන එකම දේ. නෑ ඒකෙන් ඕකෙන් ඒක ඔප්පු වෙන්නේ නෑ. නමුත් මේ නැති වෙනවට කල්ැතුම අපි ඇග්‍රීමන්ට් ගන්න නෑ හදන්නේ. දැන් අත නැති වුණාට පස්සේ ඇඟම නැති වුණොත් මොකද කරන්නේ කියලා බයක් නැති වුණාට සැකයක් එනවනේ. මේ සැකය කිසිම පදනමක් ඕන දෙයක් නෙවෙයිනේ. සැකේ විතරක් කිසිසේත්ම පදනමක් ඕනේ ඉතින් ඒ සැකේ කියන්නේ පංච නීවරණයක්. නීවරණ එකක්. අපිට කරන්න තියෙන්නේ මම ශරීරයන් පලචාවයි. කය යන්නේ පළච්චව හැකේ නම් තියාගන්න එපා. ඒ බුද්ධ ආදී උත්තරමෙන් නාසලා කෙරේ හැකේ නෙවෙයි. නෑ නෑ එහෙම එකක් නෑ. එහෙම එකක් තමයි. ඒක පිළිගන්න. ඒක කියන්නේ ඔය හැකේ එනවා. ඒ කෙලෙස් වල හැටි. ඒක නිසා කියන්නේ මම මට නැති වෙන්න තියෙන කය ජීවිතේ විතරයි. ආ ඒකට මම දැන් මේ දැන් මේ ටික ටික ගිහිල්ලානේ. එහෙමයි. මේක ලාදුරු රෝගේ වගේ. කැලි කැලි හැලෙනවා දැන්. හැලිච්චාවයි. බුදුහාමසෝ කියනවා හැලෙන්න හැලෙන්න පහසුයි. ඊට පස්සේ ආයෙ එනවා මෙයා. ආයෙත් එනවා ආයෙත් එනවා හරියට ඇහි බල බල ඉඳලා කන්නට ගිහිල්ලා ආයෙ චක්ක විඥානේ ඇහැට එනකොට ඒ රිෆ්‍රෙෂ්ලා ඉන්නේ. පරණ ඇහැ නෙවෙයි. පරණ ඇහැ කියන එකනේ සාදිසි භික්ෂු හිතානේ තියෙන්නේ. ඒ විඥානයමයි කියලා නේ. බුදුරජාණන්සේ කියන්නේ ඒක අලුත් වෙලා තියෙන නිසා ඒ අලුත් විදින මේක පාවිච්චි කරන පරණ එකම කියලා හිතුවොත් පරණ වෙනවා. ඒ නිසා මේ වෙනස් වෙන වෙනස් වෙන හැම වෙලාවකම එතන එතන උපදින බව නැත්නම් ප්‍රත්‍යুৎপন্ন බව තේරුම් ගන්න මේ වගේ පොඩි පොඩි ආංශිකව දෙනවා. ඊට සමානවට මුළු ඇඟම සම්පූර්ණයෙන්ම නැති කළා දාන. නැති කළා ආයෙ කරන gediy විදිය මේකට අකුණක් ගැහුවා වගේ ගෙනල්ලා ඇඟට දානවා. කීපයක් කරනවා. ඒක හරියට මේ මේ කවු මර රිදිගලිය ගන්නවා වගේ. පැහැදිලි ස්වාමීන් වහන්සේ ආය මොනම දෙයක්වත් ඉතු ගන්නෑ අන්සුවක් කෙස් ගහ කුණු ඉනිපොත්තම පතුරු ගන්නවා. පතුරු ගහලා නැති කරලා බලනවා මේ මන දෑ නිවනට සුදුසුද? සුදුසු නෑනේ ආයෙනම් ගෙදර ගිහිල්ලා ඉතින් රැයට කලබුදිය වෙනවා. නිවන්ට සුදුසු නම් ඕන දෙයක් දෙන්න ලැහැසලා මේ පැත්තට හරි. බුදුජානනාංශයේ රූපෙට රූපේ අනම්මනම් බෑ ප්‍රාණෙට ප්‍රාණි. ඒ දෙයියෝ රවට්ටනවා වගේ පිත්තල කාසියක රූපයක් කරලා පූජා කරලා සව් බිල්ලක් දීලා කුකුල් බිල්ලක් දීලා බෑ. නර බිල්ලක්ම ඉල්ලනවා. අසුද්ධ නර බිල්ලක් ඉල්ලනවා පුළුවන් කට්ටිය දසල කරගත්තා. අපි ඒ දවස්වල හාෆ් බොයිල් කරලා ඉල්ලපු නිසා අපිට බැරි වුණා වැඩේ. දැන් ෆුල් බොයිල් යන එකයි තියෙන්නේ. මටද? බලමු බලමු හිතාන දානකොට. තුන්වෙනි ප්‍රශ්නය අවසරයි ස්වාමින් වහන්සේ. විඥානය සහ අනෙක් නාම ධර්ම ගැන අවබෝධයක් ඇති කර ගැනීමට මේ ප්‍රශ්නය අසමි. සිහිය නැති වෙලාවට නාම ධර්ම කෙසේ ක්‍රියා කරයිද? කලන්තය, අපස්මාරය, head injuries surgical operations with anesthesia, anesthesia මත්ද්‍රව්‍ය ආදී වශයෙන් ආදී නොයෙක් අවස්ථාවලදී මිනිසුන්ගේ සිහිය නැතිවේ. මෙහිදී දැන ගැනීම, හඳුනා ගැනීම, වේදනාව, මානසිකාරයේ නැති වන බව දනිමි අධ්‍යක් ඇත. මෙවැනි අවස්ථාවලදී සිදුවන විඥානයේ නැතිවීම හා මහා සංක මහා තණ්හා සංක සූත්‍රයට අනුව විඥාන ආහාර නැතිවීමෙන් සිදුවන විඥාන නිරෝධය අතර වෙනස කුමක්ද? විඥානික ආහාර නැතිවීමෙන් විඥාන නිරෝධ වූ උත්තමයෝ නිවන් දකිති. ඇනිස්තීසියා ආදිය නිසා විඥානීය ක්‍රියාකාරීත්වය නැති වූ හෝ නිරෝධ වූ අය එම අවස්ථාවේ මැරුණොත් කුමක් සිදු වේද? තෙරුවන් සරණයි. මේකට හේතුව මේ මිලියන කෙනා අත්දකලාද කතා කරන්නේ කලන්ත වෙලා තියනවාද? එහෙම නැත්නම් ඇනස්තීෂියා දීලා කරලා තියනවද? දීලා තියෙන කෙනගෙන් අහන්න ළඟ ඉන්න කෙනා කිව්වට මැරණොයි කියලා. ඒ ඉන්න කෙනාට මොකද්දෝ තියෙනවා. ඒක තමයි near death experience දැන් එන්න පටන් අරගත්තේ. ඔපරේෂන් එක හරහා ડોක්ටර් දීලා ඇනස්තීෂියා. ડોක්ටර් නර්ස්ට බැනපු එක අර මනුස්සයා නැගිටලා කියනවා. මට අදින් පස්සේ සීය තිබුණා. මට තේරුණා පිස්සු කතා කරනවා ඒ විකාර විකාර කියන්නේ ඔයා නර්ස්ට බැන්නේ නැද්ද මේ අර ඉක්විප්මන්ට් එක හොඳට ස්ටරිලයිස් කරලා නැහැ කියලා. ඒසොත් ડોක්ටර් මොකද කියන්නේ? එනිසා අපි මේ ලේචියටත් පහසුරත් ඔය එක එකනා කියන දේවල් කරාට මම ඊයේ කිව්වේ එකයි නිින්ද ගියයි කියලා මොලේ මොකක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ වෙලාවේ විඥානයේ යම් යම් වෙනස්කම් සිද්ධ වෙනවා. ඒක අපිට මොකක්වත් නැතුව කරත හැකි ඔය රූප සංඥාව නැති වෙච්ච ගමන. කාමසා කාම සංඥා කියන රූපය අරගෙන රූපේ සංඥා අයින් වෙච්ච ගමන් මේ විඥානේ සම්පූර්ණ අනින්ද්‍රිය ප්‍රතිබද්ධ වෙනවා. ඒකට කියන්නේ අනාරම්මන බද්ධ කියලා. අරමුණු නැතුව විඥානේ තියෙනවා ඉබ්බ කට්ට ඇතුලට ගත්තා වගේ. එතකොට හිවලට කන්න බෑ. ඒ தത്വෙදි ඕනගෙන හිවලට පෙන්නේ මේක මැරලා කියන. ඉබ්බ මැරලා නැහැ. බුද්ධ ජනසේ සඳහන් කළා දිනවා කුම්භෝ අංගානි සකේ කලාපේ සමාදාහේ සමාදාහං බික්කු මනෝවිතක්කේ. ඉබ්බේ කට ඇතුළට ගත්තා වගේ උඹේ ඔය තියෙන මනෝවිතක්ක තියෙන ප්‍රපංච කරන එක tempat කරන ප්‍රපංච මාර්ගයෙන් තමයි ඔක්කොම අල්ලන්නේ. ඕන දේ හිතෙන්න පුළුවන්. ඕක දෙන වචන කතා කරන්න යන්න එපා. ඒක සමාදින්න යන්න එපා. කපිලමණය කරන්න එපා. ඒ ඉතිවිලෙල යන්න අරින්න. එහෙම ගියොත් ඔබ මාරයට අහු වෙන්නේ නැහැ. ඒක නිසා මේ විඥානය පිළිබඳ හෝ සිහිය පිළිබඳ හෝ වෙච්ච වෙලාවකයි අනුන් දිහා බැලුවොත් එහෙම සම්පූර්ණ දෙකක් තියෙනවා. මං කියන්නේ ඇනසීසෝනි වැඩක් වෙන්නේ නැහැ කියලා. වැඩක් වෙන කට්ටියක් ඇති. නමුත් Tamanට වෙලා තියෙනවා නම් බලන්න ඔయిత වැඩිය වෙනස් කතාවක් තියෙනවා. ඉතින් ඒක නිසා අපි මේ විඥානයේ ටිප් ඔෆ් ද අයිස්බර්ග් වගේ වතුරට දාපු අයිස් කැලේ උඩ තියෙන 110 ගැන විතරයි අපි දන්නේ. තව 90ක් වතුර යට තියෙනවා. ඒකට අපි යටිහිත කියලා කියනවා. නැත්නම් සරුවචන් වහන්සේ ආසව අනුසය කියලා කියනවා. ඒව ගැන කැළම අදහසක් නැතුව අර පිට 100ට 10 පේන කොටසට සාපේක්ෂව මුළු දැනුමම තියෙන. ඒකෙන් කොහොමද අපි මේ තාම ගියේ නැති වතුර යට තියෙන අයිස්බර්ග් ගැන කතා කරන්නේ? භාවනාදී අපි ඉඳලා ඉන්න ටනල් එකක් කාරලා අරකට ගිහිල්ලා ආයෙනවා. ගිහිල්ලා ආයෙනවා. ඒ විඥානේ යට යට තට්ටු වලට ගිහිල්ලා ආපහු එන්න පටන් ගත්තාම පේනවා අපි මොනවද දැනගෙනද මේ ਸਰවඥාන්සේගේ දැනුමත් එක්ක කතාහන් අපි මේ එක එකට එක්ස්පර්ට්ලා කියාගෙන විශේෂඥයෝ කියාගෙන එක්ස්පීරියන්ස් කියලා කිව්වට අපි මොනවද දැනගෙනද කතා කරන්නේ අනිත් එක ඒ විඥානයේ උඩ උඩ තට්ටු වල ඉන්නකොට මම මගේ මම මගේ ආත්මය කිව්වට යටට ගියාම විඥානය අනුසේ කෙනෙක්ට ගියාම අපි ඔක්කොගෙම සමානයි අපේ මේ පුද්ගලිකකම් ඔක්කොම දිහාට මතු පිටලෙල්ල විතරයි විඥානේ යටට යන්න යන්න බුදු මනසටම තමයි අපි සම්බන්ධ වෙන්නේ. කාගෙත් එකයි. එතෙන්දි මම කියා ගන්න දෙයක් නැහැ. විඥාන ධාතුව විශ්වව්‍යාපීව තියෙනවා. මම ඒක මතු පිට යන කෙලසෙන්න කෙලසෙන්න මේ ස්ත්‍රී ගතිය පුරුෂ ගතිය දැනුම ගතිය ඔක්කොම එන්න පටන් ගන්නවා. ඒකට තියෙන ආශාව නිසා අපි අර පොදු විඥාණයට යන්න කැමති. එතෙන්ට ගියාට පස්සේ ඒක නඩත්තු කරන කවුරුත් ඕනේ ඒක න්‍යාය ධර්මික යන්නේ චිත්ත නියම ධර්මික. එතෙන් ගියාම මගේ කියලා කොටස කඩා ගන්න දෙයක් නැහැ. පොදු යුනිවර්සල් අන්කන්ෂස් කියලා නමක් දාගත්ත එකට මේ කාල් ජුන් ගොඩක් දිනු කරපු අදහසක්. යටිහිත වශයෙන් අපි කිසිම වෙනසක් නැහැ. අපි ඔක්කොම එක එකමයි. ඒක මේ මහා මොකක්ද ඒ සූත්‍රයේ මේ ඒකෙදී ආනන්ද අනුරුද්ධ ස්වාමීන් වහන්සේ බුදුදහමසේ කියනවා ස්වාමීන් අපි කය වශයෙන් බෙදිලා හිටියට අපි එක හිතින් ඉන්නේ කියලා ඒ තුන් දෙනා. නෑ. අපි අපේ එක හිතින් ඉන්නේ අපි කයෙන් වෙනස්. අර හැම ඔක්සිජන් චියක්ම අඳුර ඒක තමයි මනුස්සකම කියන්නේ. අපේ මනුස්සකම කැළම නෑ. අපි ළඟ තියෙන්නේ පිරිමිකම, ගෑනුකම, පොහසත්කම, ඌව තියෙනකන් තුප්පයි. ඔබ අමතක කරපු දාස් තමයි මනුස්සකම තේරෙන්නේ. කොච්චර දියුණු වුණත් නැති වුණත් මිනිස්සයා මිනිස්සයා ඒ ගැන කතා කරන්න ගියාද මයින්ඩ් සයන්ස් කියන පොතේ පෙන්නනවා නිදර්ශනයක් වශයෙන් බුදුජානකගේ පහළ වුණත් ඉස්සෙල්ලා රෝම ඉතිහාසයේ ග්‍රීක ඉතිහාසයේ ඔය විසරදියෝ ඇරිස්ටෝටල්ලා විචාරදියෝ හිටියා ඒ වගේම දාසයෝ හිටියා දාසයන්ට ආත්මයක් නැහැ මාස්ටර් කෙනෙක් කරන්න ඕන ඉතින් කියනවා යගේ මහා විශාල දීක්ෂා 16ක් වාලෙක් ගත්තොත් DNA RNA වලින් දෙන්නම එකයි. කිසිම වෙනසක් නැහැ. නමුත් මේ වෙනසට කොච්චර සලකනවද ලෝකයා? යාකින්ද ඔක්කොම ඉතිහාසෙට කියලා තියෙනවා. 16 වාලා කියපුවා ගණන් ගන්නෑ. එකම මිනිස්සේ මේ සමාජ තත්ත්ව නිසා එක්කෙනෙක් උඩට යනවා එක්කෙනෙක් පල්ලෙහාට යනවා. නමුත් DNA RNA තු බලනකොට 99.99999 කොච්චර දෝ ගිහිලා අටේ ඉලක්කමක් වැඩිලා තිතක් තියන්න වෙනවා. ඒ කියන්නේ කොච්චර දෝ සමාන අර පුංචි වෙනසක් නෙමෙයි අපි සම්දු සරුවලේ පෙන් කරච්චලේ. මේක පොඩ්ඩක් විනිවිදලා බැලුවොත් ওই නිින්ද යනවා එහෙම නැත්නම් ඇනස්තීසියා ගන්නවා කියන එක මුළු විඥානයේ තියෙන මුළු පැවැත්මත් එක්ක බලන පොඩි කැහැල්ලක් අපිට ඒක තේරුම් ගන්නවත් බෑ මොකද අපිට හැම වෙලාවෙම ලයිට් දාගෙන සෙනග මැද බજાරකේ ඉන්න ඕන. ගූ බය කියලා කියන්නේ. පොඩි බයක් නෙවෙයි. කක්කා. ධර්මයේ තියෙනවා නම් බුදුන් ඉන්නවා නම් සංඝයා තියෙනවා නම් සීලය තියෙනවා නම් අපට කණ්ඩ දෙනවා නම් අපට බොණ්ඩ දෙනවා නම් අපට ඉන්න දෙනවා නම් මොනකෙන් gediyටද තවත් රණ්ඩු කරන්නේ කියලා භාවනා කරමු. අපිට මේ වෙලාවේදී අපි රැකගත්ත ටික රැකගෙන ඒක ඩිංගිත් එකටවත් කලන්ත හැදෙන්නේ නැතුව ඇනස්තීෂියා දෙන්නේ නැතුව මොකොත් නැතුව මේක තියාගෙන ඉන්න ඒ තරම් කෙලස් වලට කැමතියි. ඒ නිසා මේ කියන தত্ত্ব විශේෂයෙන්ම හිප්නොටිසම් ඇනස්තීෂියාත් එක්ක බටහිර වෛද්‍ය විද්‍යාව ගියා පුදුමාකාර කඩාගෙන යනවා. ඊට ඉස්සෙල්ලා තමයි රාවණ යුගයේ අපේ සිංහල වේදකම තිබුණේ. ඒක ඇනස්තීෂියා තිබුණේ නැහැ. මේ හිප්නොටිසම් තිබුණේ නැහැ. නමුත් අද ඕනම සර්ජන් කෙනෙක් කතා කරලා අහන්න ඒගොල්ලෝ පුළුවන් තරම් බලනවා ඇනස්තීසියා නොදී ඔපරේෂන් නොකර ලෙඩ උඩ ගන්න. මොකද ඒගොල්ලෝ දන්නවා මේ ඇනස්තීසියා දීලා කරන ඔපරේෂන් නිසා අපි දන්නේ නැති සිස්ටම් එකකට අත තියන්නේ. කොහෙන් කෙලවර නැද්ද දන්නේ නැහැ. ඒක නිසා අපි දන්න ටිකෙන් අපිට නොදන්න ටික වෙන ක්‍රමයක් නැහැ. නමුත් අපි ওই කාන්තේ හැදුනා කලාන්ත මරණ වේලාවේදී සීනතුණක් කියන කතාව අපි අර දන්න ටිප් ඔෆ් ද අයිස්බර්ග් එක ඉඳලා කතා කරන්නේ කියවලා බලන්න ඒ ඔපරේෂන් කරනකොට මිනිස්සු කතා කරලා දැන් මේගොල්ලෝ කරන්නේ ලේඩා ගෙනත් දාන්නේ තියටර් එකට ඔපරේෂන් ඇඳට උඩ බැලි බලලා දෙනවා ඉන්ජෙක්ෂන් එක. දිහාට පස්සේ මම ඔපරේෂන් එක වෙලාවදී කතා කරලා කියනවා දොස්තරට මෙහෙම මෙහෙම වුණා මම දැක්කයි කියලා. ඉතින් දැන් හොයන්න බෑනේ. ඇත්තද කියලා. ඉතින් ඒගොල්ලෝ ටෙස්ට් කරන්නේ ඇඳේ තැන් තැන් වල පාට ලකුණු තියලා තියෙනවා. ලෙඩාට පේන්නේ නැහැ. උඩ ඉඳලා බැලුවොත් විතරක් පේන්නේ. ඒකල අහනකොට යා ක්‍රොස් ක්වෙස්චන් කරනකොට අහනවා එනවා උඩ ඉඳලා බලනට ඇඳේ තිබුණු අර අර ලකුණු දැක්කද කියලා. ඒකල අහනවා මොන මොනවද දැක්කේ කියලා. හරියටම කියන්න පුළුවන් නම් කිය හැකි ඒ බැලිල්ලේ මොන බැලිල්ලක්ද දන්නේ සත්‍යකමක් තියෙනවා කියලා. ඒක නිසා අද ඉන්න පටන් ගත්තා මේ නොදන්න ලෝකෙන් තොරතුරු. ඒක නිසා අපි ඔය හිතාන ඉන්න කතාව අර පරණ සම්ප්‍රදාය පෙට්ටි ඇඳලා කරන කතාව විතරයි. ඒ නිසා හිත එහෙම වුණාට පස්සේ වෙන දේවල් කියවන්න ඕනේ නම් සර්වඥාණන්ගේ ත්‍රිපිටකය කියවන්න අනන්තවත් දේවල් එක එක தත්වල ඉඳද්දී මේ විඥාණයට කළ හැකි දේවල් ගොඩක් තියෙනවා. එකකින් කියන්නේ විඥාණයෙන් නිත්‍ය සාර සුඛ සුබ දෙයක් කියලා. අපි නොදන්න දේවල් ගොඩක් තියෙනවා. ඒක දැනට කියවන්න ඕන නම් near death experience කියන නැත්නම් consciousness beyond the life කියලා තොරතුරු එන්න ගත්ත ඔක්කොම කරන්නේ සුද්ධෝ. කිසිම බෞද්ධෙක් ලියලත් නැහැ පොතක්. පරිවර්තන වගේක් තියෙනවා. බෞද්ධය මේකට ලක් වෙලත් නැහැ. නමුත් මේ කතා කරලා තියෙන මම ජීව දෙනෙක් එක ඒගොල්ලෝ කියන ඔපරේෂන් එක කරද්දී මට සම්පූර්ණ අවදිය තිබුණා. එහෙම නැත්නම් මේ සම්පූර්ණ මේ ඇක්සිඩන්ට් එකක් කළා කෑලි කෑලි ගිහිල්ලා නමුත් මනුස්ස කවදාවත් භාවනා කරලා තිබිලා නැහැ. ඒ වෙලාවේදී වෙච්ච දේවල් මේ මේ ඉන්නවට වැඩිය ක්‍රිස්ටල් ක්ලියර්. කොහොම ආවද කියලා දන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි භාවනා කරලා එකට යන්න හදන අතපය කඩා ගන්න නැතුව අඩු කඩා ගන්න නැතුව ඒක කරගන්න හදන. නැත්නම් අඬ කඩනවා නම් ලේසි. අඬක් කැඩුවට පස්සේ ඒක අඬ තියනවා කියලාලු හිතේ තියෙන්නේ. අර කිසිල් කැමරාවට දාලා බලුවාම පේන්නේ ඒ කැලල තියෙනවා. යාට කොයි වෙලාවෙත් හිතෙන්නේ. අර නැති කැලල තියෙන බවට ස්නායු වලින් හිත මවාගෙන තමයි වැඩ කරන්නේ. අපි දන්නේ නැති හැටි ගොඩයි. ඒ නිසා හොඳ දේ තමයි දැනට දන්න ටික හරියට තරෝ කරන්නේ. එතකොට දන්න දේ පවතින සතියට සාපේක්ෂව අරමුණේ පවතින සාපේක්ෂ සතියට සාපේක්ෂව අනාරම්මනේ සතියට ගිය ගමන් ওই ප්‍රශ්නට උත්තර දෙක ලැබෙනවා. What do we do? බාර ගන්න ලෑසි. නැත්නම් විලි ප්‍රශ්න ලිවි යන්නේ නැද්ද? ආයෙ නැ වෙන කෙනෙක් මම මේ මෙතෙන්ම ඊතලේ තියන කතාව. Thank <laughs> you. <laughs> හතරවෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ පර්යාන්තයේදී ඉඳගත් ඉරියව්ව වන වෙත හිත පිහිටුවා භාවනා කරමි. මොහොතකින් ඒ දැනීම ක්‍රමයෙන් නැතිව ගොස් නිස්කලංක වූත් අතිවිශාල වූත් අවකාශ හිත පිහිටයි. අවකාශයක හිත පිහිට පිහිටයි. මෙලෙස අවකාශය තුල හිත පිහිටුවාගෙන සිටිනා විට එය තරලයක් බවට පත් වී බිඳී යයි. විටින් විට සිතවිලි පැමිණ නැති වී යයි. මෙම සිතවිලි එකට එක බැඳුණු ඒවා නොව තනිව හටගන්නා සිතවිලි බව පෙනේ. සිතවිල්ලක නැතිවීම ප්‍රකටය. ශබ්ද ඇසුණාට ඒවා දෙක වී යයි. සතියට මින් බාධාවක් නොපැමිණේ. ඊයේත් අදත් මාහට හැඟෙන ආකාරයට පර්යන්තේ ඊට වැඩි කාලයක් ගත කළේ මේ අත්දැකීම් තුලයි. අද උදේ පර්යන්තයේදී මාද ඒ අවකාශයේ කොටසක් පර්යංක පර්යංකයේද දී මාද ඒ අවකාශයේ කොටසක් ලෙසත් මා අවකාශයේ එල්ලී පැද්දෙමින් තිබෙනු දැනිනි. පැද්දීම කොතරම්ද යත් මා කඩාගෙන වැටුණු ඇතැයි හිතුණා. එම නිසා වහා අවදි වී බලන විට මා පොළොව මත සිටින බව දැක සතුටක් ඇති විය. මම මේ අන්තම් පිටතට මල්ල කියලා. <laughs> ඔබ ඔබ වහන්සේ ස්ටේට් එක වල ගෙදර යනකොට මොනවා ගෙනියන්නද? ස්පෙයා පාර්ට්ස් කඩේකට යන්න වෙනවා. ඔබ වහන්සේගෙන් උපදෙසක් පතමි ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා. ඔය මේකෙන් දෙවෙනි වාක්‍ය නැත්නම් තුන්වෙනි වාක්‍ය කියලා තියෙනවා. නැති බව අත්දකලා තියෙනවා කියලා. අර ඉස්සරගත්ත ප්‍රකාශයම. මේක හරහා තමයි භාවනාවට යන්නේ මේකෙන් එහා පැත්තේ තමයි. ඉතින් මෙහා පැත්තේ තාමත් අපි අංක ගණිත පාඩමක භූගෝල පාඩමක භෞතික විද්‍යා පාඩමක ඉන්නේ. ඒක ගියාට පස්සේ වෙලාවක ඒ දන්න දෙයට සාපේක්ෂව නොදන්න දේ පේන්න ගන්නවා. ඒක ඇත්තටම දන්න දේ 104 නම් නොදන්න දේ 196යි කියලා දැන් ෆිසික්ස් වල කියනවා. ඒ 106න් 26ක් ඩාර්ක් මැටර් 170ක් ඩාර්ක් එනර්ජි. මොනම යන්ත්‍රයකටත් අහුවෙන්නේ නැහැ. අවකාශය දිහා බැලුවොත් අවකාශයේ ඇති දේ තියෙන්නේ 104යි, නැස්චාරිත 96යි. ඉතින් මේ භාවනා කරන අපි ඇති ආරම්භණයක් කරන්නේ ගෙවන් කරාට පස්සේ හිමීට යනවා බය වුණොත් යන්න බෑ. බය වුණොත් ඒ ආපහු දුවගෙන ඇවිල්ලා අරකට වගේ ඇති කරලා කෑලි ආර්ථික තියනවාද කියලා බලනවා. යන්න පටන් අරගත්තොත් පේනවා ඒකේ විශාලයි කෙලවරක් නැහැ. ඒකට ගියාට පස්සේ ඒකේ තියෙන ශක්තිය ඒක තමයි ද්‍රව වශයෙන් පේනවා මට මේ මේ ටෙලිවිෂන් එකේ ඩොට් සටන එක තියෙන. ඒක තමයි සාමාන්‍යයකට දෙන්නේ දර්ශනය. ඒ ඩොට්ස් වගේ හිතවිලි මේ chain thoughts නෙවෙයි train thoughts නෙවෙයි thought pieces එන්නේ. ඒවත් හිතන්න ගිය ගමන් ඒවා පෙළ ගැහිලා අර්ථයක් එනවා. එහෙම නැත්නම් අතනේ මෙතනින් ওই බුබුළු දම දම තියෙනවා. හැබැයි මේ බුබුළු වලින් තමයි හිතවිලි හැදෙනා වගේම රූප හැදෙන්නේ. සද්ද හැදෙන්නේ, ගඳ හැදෙන්නේ, රස හැදෙන්නේ. තවත් ඒක පල්ලෙහාට ගියාට පස්සේ මේ එනර්ජි එක සියල්ලකම ශක්තිය. ඒක තමයි Hindu ආගමේ මේ සියලු දේම වන ඒ ਸਰබලධාරී ඒකී අද්විතීය වූ දේව බලය කියලා කියන්නේ මේකට. බුදුජානනාංශයේ දේව බලේ පෞරුෂත්වය අයින් කරලා මේක න්‍යාය ධර්මයක් කරා. අනික් ආගම් වල මේක තමයි සියල්ල ඇති කිරීමේ මුල මම ඉපදෙන්න ඉස්සෙල්ලත් ඒක තිබුණා. මම මැරුණාට පස්සෙත් මේක තියෙනවා. මේක ਸਰව ව්‍යාපී. සියලු බල සහිතයි. ඒකෝ එයාට හොඳ නරක දෙක නැහැ. මේකෙන් තමයි සියල්ල එන්නේ කියලා දීලා තියෙනවා විස්තරයක් ඇඟ හිරි වැටෙනවා. බුදුන්වහන්සේ පහළ වෙන්නේ ඉස්සල්ලා. බුදුන්වහන්සේ කිව්වා මේක පුද්ගල දෙයක් නෙවෙයි. මේක මේ විල් එකට වැඩ කරන එකක් නෙවෙයි. මේක නෙමෙයි ඇති දේ හරහා යන්න පුළුවන්. නමුත් පෞරුෂත්වයක් ඕන. කරුණු තුනක් වෙනවා බුදුහාමුදුරෝ. ශ්‍රද්ධාව තියෙන්න ඕනේ, සීලය තියෙන්න ඕනේ, සතිය තියෙන්න ඕනේ. ශ්‍රද්ධාව නැත්නම් අතෙන් යනකොටම බය වෙනවා. සීලෙන් තියෙකනට හොස්පිටල් ගිහලා තමයි නතර වෙන්නේ. psychiatric cases, psychiatric imbalance නම් ඔතෙන් ගිය ගම ඩබල් ට්‍රිබල් වෙනවා. දරන්න බෑ ඔය කියන විදිහට මේ කොහේ හිටලා තියෙනවද දන්නේ නැහැ. ඉතින් නිකමට අර හීනමානේ හෝ අවමානේ තියෙන කෙනාට ඔතනින් එහාට යන්න බෑ. ඒ නිසා මෙතනින් එකට ගිහිල්ලා ආවයි කියලා කියන්නේ හොඳ කැරක්ටර් සර්ටිෆිකේට් එකක් හෙල්ත් සර්ටිෆිකේට් එකක්. Mental and physical. මේක ආයේ යන්න ආයේ එන්න. ලක්ෂ වාරයක් ගියාට පස්සේ අපේ හැබෑ නිවහන ඒක මේක නෙවෙයි කියලා තේරෙනවා. මේක කක්කා. මේකේ තියෙන අරියක් තියෙන ගන්ධස් ගන්න දේවල් ඊරිසියා ක්‍රෝධ මාන සියල්ලම. ඒක 104යි 96ක් back at real home. අපි ඒක කොච්චර අමතක වෙලාද කියනවා අපි නිව හැබෑ නිවහන යනකොට හීතල වෙනවා. පාර අහගන්න හිතෙනවා ගෙදර යන්න දැන්. ඒ තරම් නන්නත්තරයි මේ කාමේ. ඒ තරම් නන්නත්තරයි මේ කාම ගුණයන්ගේ. ඉතින් භාවනාවේ මේ ගල්ලා තැන ගියාට පස්සේ කොයි වෙලාවක හරි තනන්න 96 4 50ට 50 දාලා හිටියයි කියලා. බහන වැඩි වෙලාවක් මං ඉන්නේ ඔය බ්ලිස් එකේ. ඔය එනර්ජි එකේ. මම එක් නෑ. ඒකේ කාලයක් නෑ. ඒකේ දේශයක් නෑ. එතන ගියාට පස්සේ බලන්න උගක් අමාරු වෙතින් යනකොට තීබුද්ධියෙන් නැත්තම් සද්ධාවෙන් ගියොත් මෙතන ගියාට පස්සේ මම සහ මම නොවේ කියලා සීමාව නැහැ. හැම වෙලාවෙම දැන් මම කියන කේ සීමා තියෙන්නේ උද්දම් පාදතල අදෝ අදෝ කේසමත්තක තචපරියන්තන්නේ කිස්වල්ලෙන් යට පාතලෙන් උඩ හැම පිරිකේ උකොට ඇත්තා වූ මේ කොටස මගේ කියලාගෙන ඉන්නේ. ඒ කියන්නේ දෙතිස් කුණපෙදී අපි දෙන සීමාව. අතින් ගියාට පස්සේ මේක ভাইබ්‍රේෂන් එකක්. මේ මම තා මම නොවේ සීමාවක් නැහැ. කාලය පිළිබඳ හැඟීමකුත් නැහැ. ඒ නිසා එතන ටෙන්ෂන් තියෙනවා. කවදාකවත් අතතිය නැහැ. හැබැයි සැක තියෙන්න පුළුවන්. සැකේ ගියොත් අසපුරුසයි. සැකේට ගියොත් අයනසුමනසිකාරයි කාලකණ්ණි. සැක නැති කරන තමයි බුදුන් කෙරේ සද්ධාව තියාගන්නවා. සීලක පිළිහිලා යනවා සතියට ගියාට පස්සේ තේනවා මේකේ ලැබෙන හැම ජයග්‍රහණයක්ම නිතරම ජයයි. අතුරු පක්ෂය පරාජය කළා නෙවෙයි ලබන්නේ. ඒ නිසා අපි ඒ ජයේදී ඊර්ෂ්‍යාකාරයක් හදාගන්නේ නැහැ. ඒ ජය වෝක් ඕවර් එකක්. ඊට පස්සේ එනවා මේ කුණු කන්දලේ මේ රණ්ඩු සරුවල් කරගෙන ඉන්නකේ මොන තරම් බෑරන්ට යාද මොන තරම් ෆ්‍රික්ෂන් ද මොන තරම් බර්නින්ග් ද මොන තරම් ටෝචරින්ග් ද අච්චර එකක් තියාගෙන ඒ දෙයක් අත්දකලා තියෙන්නේ අහලවත් නැති මනුස්ස ජීවිතයක් ගැන බුදුහාමසෝ කියන්නේ මගෝ මුර්ගියෝ කිය මුර්ගියෝ කිය තිරිසන්නෝ කිය එහෙම දෙයක් දන්නේ නැතුව ඒ ඒ తত্ত্বය ඒ එනර්ජි එකට ගියාට පස්සේ නැත්නම් තරලයක් වගේ ආලෝක කදම්බ වගේ නලියන දෙයට කියන්නේ අහිංසකකම ඉහළම කෙලවර. කිසිම චේතනාවක් නැහැ. මේ පැත්තේ මම අයියා. මට ඕන දේ කරන්න ඕන චේතනා පහල කරනවා, කතා ගොතනවා. ඔක්කොම තියෙන්නේ මේ පැත්තේ. ඉතින් මේ ඔක්කොම අතල්ලා අතෙන් යන්න අපි චේතනාපූර්වක ජීවිතේ ඉඳලා චේතන නැත්නම් යන්න කාණ කාණ ආනාපාන සතිය බුදුහාම කියන්නේ කාය සංඛාර, වචී සංඛාර, කාය සංඛාර, චිත්ත සංඛාර කියන මේ චේතනා අයින් කළොත් එන්න ගියාට පස්සේ පේනවා මෙලවදීම ඒ ෆ්‍රික්ෂන්ලස් ලයිෆ් එකට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ කම්ෆර්ට් සෝන් එකට යන්න බෑ. හැබැයි අසත්පුරුෂයට බය හිතෙනවා. අසත්පුරුෂයට අනතුරුදායක ගතියක් පේනවා. ඒ ශ්‍රද්ධාව නැතිකම. කවදාද මේක මගේ හැබෑ නිවහන කියලා මේ දරුවෝ හිටියට, ගෑනු හිටියට, මිනිහලා හිටියට, පෞල් ප්‍රශ්න තිබුණාට මේකේ වැඩි වෙලා ගත කරනවා නම් ස්වභාවයෙන්ම අපේ හිත ඒකේ ඉඳලා මේක දිහා බැලුවොත් මේක අසුචි වලක ඉන්න අසුචි පණුව වගේ තමයි මේක පේන්නේ. අර්ථන විවේකයක් තියෙද්දි දැන් බලනකොට නම් පේන්නේ කානිෂ්ඨිර ඒකාකාරී නීරස අගක් මුලක් නැති මහා තීර්ණයක් කරගන්න බැරි එකක් කියලා. ওই වෙනසක් ජීවිතයක් ඇතුළත වුණාට පස්සේ ඒ කෙනා නිකන් බර්ඩ්ස් අයි විවේකයෙන් බැලුවා වගේ ලෝකෙ දිහා බලනවා කතා කෙරුව සම්පප්පලාව. අපි අම්මා ඉනෝල් කිව්වා කෙරුවොත් තොරගම. කිව්වොත් බරුවක්. වාක්‍යත කෙරුවොත් අතරමං හම්බියක. මනුස්සයා කියන සතා. කිව්වොත් බරුවක්. කෙරුවොත් තොරගම. අච්චර කක්කොසේ තියෙද්දි ගත කෙරුවොත් ගත කරන්නේ හතරමං හම්බියක. මෙතෙන් ගියාට පස්සේ මොකක්වත් නැහැ. අත්ත පහක්වත් බුදුහමතු ගන්නෙත් නැහැ. රාහුල කුමාරට කියපු දෙතිහානම අපිට තියෙන මෙතෙන් යන්න බැරි කමක් නෙමෙයි. ඔක්කොටම මේක යන්න පුළුවන් කියන එක නෙමෙයි මම කියන්නේ. ගියාට මේකට සාදර වෙනවයි කියන එක එක සැරේ වෙන්නේ නැහැ. යන්න ආපහු වෙන්න ඒක නිකන් මේ රත්තරන් පාණ්ඩයක් සුද්ධ කරනවා වගේ වතුර දානවා, ගිනි දානවා, වතුර දානවා, ගිනි දානවා බල බල යනකොට තමයි තේරෙනවා ටික කාලයක් යනකොට ඒ ලෝකයක් එක්ක තියෙන සම්බන්ධතාවයේ මේ මේ කාම ලෝකයේත් එක කාම ගුණත් වලට වැඩිය ගැළවිලා ගැළවිලා මේ පැත්තට යන්න පටන් ගන්න. ඒ ෂෝක් එකට මෙහෙ ඉන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් වෙන්නේ බය වෙන්න එපා අත නැති උනාට එමේ. ආය හම්බ වෙනවා ඒක. මේකේ හිටියර මොකද මේකේ ඉන්නේ නෙළුම්පත උඩ තිබ්බ වතුර කඳුල වගේ. නෙළුම්පතේ වතුර තිබ්බට ගෑවෙන්නේ නැහැ. ඇලවිච්ච ගමන් හැලෙනවා. ඒ නිසා මේක ඇලපතේ දිය කඳුලක්සේ. කිසි ප්‍රශ්න නැමෙයි ඕන කෙනෙක් එක්ක කිසිම ප්‍රශ්නයක් ඇති කරගන්න තු ඉන්න පුළුවන්. මොකද කෑදරයට දෙන්න කියලා නෙවෙයි නේද කවුරුන් වයිල් බා ඉඳගන්නේ දීපා. ඉවරයි. මේක මෙහෙමයි ඔව් ඔව් ඒක එහෙම තමයි අයියා ලොකු යහගන්න. ඊට බුදුහාගෙන අවුරුද්ධ අවිරුද්ධ ප්‍රතිපදාව ඕන කෙනෙකුට විරුද්ධ වෙන්න එපා. ඊවන්සට ඒක කරගන්න දිනනික ඉන්න ප්‍රශ්නයක් නැහැ. නරේ කැලේ හිටියලු මම හිතුවක් කරනවා නදී. ඉතින් මූට ගායලු කොයි වෙලාවෙ. ඉතින් ඌ කරන්නේ අර ළඟින් අනික් අයට කතා කරලා ගලු මචං කරේක සිල්ලම් කරන්නේ. අරක කම්මැලියලු ඌක මට බෑ කියලා. මොකද්ද බං වෙන කවුද ඉන්නේ? අපි දෙන්න විතර ඉන්නේ ටිකව සිල්ලම් කරනවා මට බෑ. අරු ටිකක් ගිහලා පැන්න ගහන සිල්ලම් කරලා ආවේ නැත්තම් කිව්වා. දැන් අරු දැනගත්තලු තනියම ඉන්නේ ගාය. මූත් එක බේරන්න බෑනේ. ආ එන සිල්ලම් කරමු කිව්වා. ඊට පස්සේ දැන් මොකද්ද කරන්න සිල්ලම්? අරු දැන් දැක දඟ කාරණා තිය ඔක්කොම ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන් දාලා. ඌ ගිහිල්ලා ගැලේට ගිහිල්ලා කෝට් ගහලා කරානවා. ඇවිල්ලා මේක දෙකට කැඩුවා. කළු මේක උඹේ මේක මගේ. දැන් උඹ මගේ ගන්න ඕනේ. මම උඹේ ගන්න. කියලා කන්ඩිෂන් දාලා අරු මේ අර කම්මැලිනරිය කෝට් උඩ දඩස් ගාලා පැන්නා. මේකමයි කියලා. ඉතින් උඹ ගනින් කිව්වලු. <laughs> හිතුවක් හරි කම්මැලිය කියලා චාරි උඹ තමයි ගනින්. ඔය ඉල්ලන ඕන එක්කට ඉල්ලන දේ දෙන්න ඊට වැඩිය දඬුවමක් නෑ ඌට. නොදුන්නොත් විතරයි ෆයිට් එක දෙන්නේ. ජිනේ කදරියන් දානේන සච්චේන අලිකවාදීනා. කෑදරට දීපං ගුරු කෙනෙකුට සත්‍ය කියපන්. කාට උත්තර නෑ. කෑදරට නොදී හිටියට පස්සේ මේ හතුරෙක් හදාගන්නේ. බොරු කෙනාට අපි බොරු කියන්නේ ඊට පස්සේ තමයි කොක්කවා දෙන්නේ. ඒ නිසා දෙන්න ගියාට පස්සේ අපිට පුළුවන් අර අපේම අපේම අපේලොවක්. මරියාදාවල් වැට කඩළු මොකොත් නැති නංගියේ මල්ලියේ මට දෙන්න මගේ පුංචි කාලේ. ඒක ලොක්කෙක්ගෙන් ඉල්ලන්නම එපා. ඉල්ලනවා ඉල්ලනවා නංගි කෙනෙක්ගෙන් මල්ලි කෙනෙක්ගෙන්. මොකද අයියා කෙනෙක්ගේ අක්කා කෙනෙක්ගේ ඉල්ලුවට දෙන්න උල්ලඟ නැහැ. උන් ඒක වණ කරගෙන ඉවරයි දැන්. ඒ ඒ සහින්සකම තියෙන නංගි ගාව මල්ලි ගාව. කොහෙද යන්නේ? කොහෙද මේ යන්නේ? ඉතින් මට පුදුමේ මේක අවබෝධ කරපෙන්නේ බුදුහාමුදුරුවෝ. මේ වගේ ලෝකයකට මේක කිව්වේ කොහොමද කියලා. මේ තරම්ම ආස්තිකත්වයේ අල්ලගෙන ලාභයට සත්කාරයට සම්මානට මිනිස්සු මරන ලෝකෙට කොහොම මේක කොමියුනිකේට් කරාද කියලා. ඒක ලවුරුදු 2600ක් ආවයි කියන එක. නිකන් අහම්බයක් කියලා හිතනවා. කී දහහක් ජීවිතේ පූජා කරන්නේ නැද්ද මේකට? කී දහහක් කැප කරලා දැයිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒකේ කෙන්දක්, ඒකේ අරිඹුවක්, ඒකේ කඳුලක් තොලගා ගන්න හම්බුනොත් අපි සාසනෙත් කරන්නේ ලොකු සේවයක්, තමනුත් කරගන්නේ ලොකු සේවයක්. ඒ නිසා පුළුවන් තරම් ඒක ප්‍රතිපදාවෙන් බුදුන්සේ ප්‍රමාණ දෙකක් පෙන්නනවා. මෙතෙන් ගියාට පස්සේ මේක අහම්බයක් නොවන බව සහතික කරගන්න කෙනක ප්‍රතිපදාවෙන් ලැබුණේ. නිකම් පාරේ යනකොට ගලේ ගල් පය අලක හැප්පුණා වගේ කරන්නේ නෙවෙයිනේ. දෙක මේක වෙනකොට කෙලෙස් ඇති වෙයි. ගොරෝසු කම්පන චංචල තියෙන තැන්වල කෙලෙස් වැඩි. සියුම් සූක්ෂම තත්ත්ව ගන්න කෙලෙස් අඩු. ඒ නිසා මේ දෙක නිතර සමාදන් වෙන්න කියලා. මේක මම උපයාගත් එකක්. මේ කෙලෙස් අඩු තත්ත්වයක් සාපේක්ෂව. මීටත් වැඩිය කෙලෙස් අඩු තත්ත්වයකට යන්න නම් මේ පාරමේ අනේකයි තියෙන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්නයට. අතිපූජ්‍ය ධම්මජීව ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කෙරෙහි යමහත් ගෞරවයෙන් කියමි. ඊයේ සවස සොහොන ළඟ පර්යංකයේ හිඳ මරණය මෙනෙහි කළෙමි. අහස ගුගුරුම් දෙන්නට විය. සුලක ඊතා වේගයෙන් විත් ශරීරයේ වැදෙන බව හැඟුණි. ඇස්වසා සිටියත් මායාකාරයේ සිටිවිලි පෙනෙන්නට විය. මල සිරුරක ගඳක්ද දැනෙනවා මතකය. මරණය දැක නොනැගිටින බවට අදිෂ්ඨාන කළේය. මැරෙන මොහොත බලන්නට විය. ඒ මොහොතේ තරම් ආශ්වාසය ප්‍රාශ්වාසය ආහාරට ගන්න වෙනත් මොහොතක් නැති තරම්ය. කවුදෙක් ළඟින් ගොස් මට කවුද වගේ කියන්නේ මගේ සිරුරට ඔහුගේ හුස්ම කවුද කෙනෙක් මම හිතන්නේ කවුද කෙනෙක් ළඟින් ගොස් මගේ සිරුරට ඔහුගේ හුස්ම දෙන්න දෙන්නාසේ දැනුනි. ඊතා තද බීතියක් ආවද ඔබ වහන්සේගේ ඕදන් සිහිවිය. මායාවේ මායාකාරකම් හඳුනාගත්තෙමි. සතිය පැවැත්වීමට හැකි වූ තික්ෂණ චිත්තක්ෂණ පෙළ ගැසුණි. ඇඟ සීතල වී ශරීරයේ ගලක් මෙන් පොළොවට බර විය. බීතිය ඇති විය. එවිට බුද්ධ ධර්ම සංඝ ගැන මෙනෙහි කරන්නට පටන් ගතිමි. නැවත සතිය පැවැත්විය හැකි විය. අවසාන හුස්මය පිට වී යන්නාක්සේ දැනුනි. සතිය ශරීරයෙන් නැගිටින ආකාරයක් පෙනුනි. නැවත චිත්තක්ෂණයකින් පෙර දින එළඹගත් නිෂ්ක්ලේශ නිෂ්ක්ලේශී තැනට ගෙනෙන්නට පුළුවන් විය. ඇස්සර එම මොහොත නිරීක්ෂණය කළෙමි. ස්වභාව ධර්මය පෙරලෙස නොව දැන් නිෂ්කලංක වී ඇති බව වැටහුණි. නැවත පර්යංකයට ගොස් උපත සිහි කර නිකලෙස් ගතියේ නැවත පැවැත්වීය. එවිට ඇහුනේ මරණ සතිය උපදින සතියට ගෙනා හැක්කේ එයම කල්පනා කළොත් පමණක් බවය. එය බැලුවොත් විතරක් පෙනේ. නැවත නිෂ්ක්ලේශී ස්ථානයට ගොස් සතිය පැවැත්වීමට හැකි විය. බුදුන් වහන්සේ කෙරෙහි ඇති ශ්‍රද්ධාවත් මා විසින් පුහුණු කර ඔබ වහන්සේගේ ඕදන් වලින් ශක්තිමත් වූ නික්ලේශී සතිය හැර වෙනාන් සරණක් නැතිසේ මරණ මොහොතේ ඇති වූ භීතිය පහවීමට උපකාරී වූයේ නිකලෙස් සතියයි. ඔබ වහන්සේගේ ධර්ම මඟ පෙන්වීමට මා හදවතින්ම කෘතඥ වෙමි. බුද්ධ ධර්ම සහ ඔබ වහන්සේ ඇතුළු සියලුම සංඝ රත්නයට මගේ নমස්කාරය වේවා. බුද්ධ ධර්ම සංඝ සරණ යමි. අතිපින් තෙරුවන් සරණයි. ඔබ වහන්සේට කෘතගින සැලකීමක් ලෙස අද නිෂ්කලෙස් මනස තවදුරටත් පැවැත්තිය පර්යංකයේ සිට එතනදී දැනුණු නිවුණු බව ඔබ වහන්සේට පූජා කරමි. මෙතෙක් කල යම් අකුසල ධර්මයක් කර ඇතනම් මේ ප්‍රයත්නයේ බලයෙන් සියලු අකුසල කර්ම දුරු වේවායි පතමි. නැවත නැවත ඒ නිකලස් ස්ථානයේ ප්‍රගුණ වේවා. එය පමණයි මගේ ගැළවීම. මේක කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කියනවා මේ මරණානුස්සති භාවනාව අපි චතුරාර්යක භාවනාවක් විදිහට කරන්නේ. නමුත් ආනාපාන සතිය කරනකොට යම් කිසි කෙනෙකුට සතිය පිළිවන්න බෑ, හිතවිලි එනවා, ධද්ද එනවා, වේදනා එනවා, අංජපජල් වෙලා තියෙනවා නම් මරණානුස්සති කරන්න කියනවා මේක මගේ අන්තිම හුස්ම කියලා හුස්ම ගන්න කියනවා. ඒතර කොච්චරක් සතිය පිළිවයිද කියලා. දැන් අන්තිම හුස්ම නම් කවුන්ට් බැලන්ස් කර කර ඉන්න වෙලාවක් නැහැ නේ. සතිය පිළිවනවා. එතන කරදර කරනකොට මේක මගේ අවධාන හුස්ම කියලා හිතන්නේ කියලා කියනවා. ඒක තමයි මරණානුස්සතිය විපස්සනා කරන හැටි. නැත්නම් අනිච්ච දුක්ඛං ජීවිතං අනිතං මරණානියතං කියන එකත් සමතෙන් අපි කරනවා. මේ මගේ යන්නේ අන්තිම හුස්ම නම් ආයිති වෙන කරන්න දෙයක් නැහැ. මරණ චිත්තක්ෂණේ වගේ යම් කිසි කෙනෙකුට දැනගෙන කරන්න පුළුවන් නම් මේ යන්නේ මගේ අවසාන හුස්ම කියලා කවදාවත් මැරෙන්නේ නැහැ. අමරණියයි. කවදාවත් මැරෙන්න බෑ. අපිට මේ මැරෙන්න ඉස්සෙල්ලා මරලා තියෙන්නේ අපි. මරණය කියන එකක් දාලා දන්නේ කවදාකවත් අත්දකපේ ගියේ එක එකක් කිව්වේ නැහැ. ටෙලිග්‍රෑම් එකක් එවවා, SMS එකක් එවවා. මොකක්වත් නැහැ. ඒක ලියවලා මේකට පුදුමාකාර බයක් ඇති කරලා මේක මේ පුංචිම දරුවටත් නැහැ කියන හොඳටම වයසට ගිය කෙනාටත් නැහැ කියනවා. වයසට ගිය දානවා කොයි වෙලාවක හරි කොට්ට වෙනවා කියලා. ඒක බය වෙන්න දෙයක් නැහැ. පොඩි එකාටත් නෑ ඌ දන්නේ නෑනේ. අම්මා කියලා දුන්න නැත්නම් දන්නේ නෑනේ. අම්මා තමයි කුණු හරි උගන්වන්නේ. මේ කාමයට එක තමයි මේක වැඩේ. මම වැඩෙන්න වැඩෙන්න මරණයට බයයි. එහෙම නැත්නම් මරණත් එක්ක පුදුම සෙල්ලම් කරලා තියෙනවා. ඒ ආගමික නායකරු පුදුම සෙල්ලම් කරලා තියෙනවා මරණත් එක්ක. මේ මේක පෙන්නලා දෙන්න මොන පිස්සුවක්ද මේක බය වෙන්න දෙයක් නැහැ කියලා. මේ අපේ වෙලා තියෙන්නේ ආගමයි ධර්මයයි ආගම එකතු වෙලා මේ මරණය පුදුමාකාර ලොකුවක් කරගෙන මරණ යහා පැත්තේ දිවි ලෝකයක් තියෙනවා ඒකට තියෙන සල්ලි ටික තේරෙන්න මට දීපන් අතවාතියට දැනට පස්සේ උඹට ඔක්කොම එරියස් එකේ ආත්මති ගෙවන්නම් කියලා මුළු අනාගතයේම ණයට මේ උකස්ති බිල්ලක් තමයි ආගම කියන්නේ තියෙන හැටි උහුර ගන්නවා උහුරගෙන දැන් ඉන්දියාපම් පූජා කරපුවා ලබනාත් බුරියානි හම්බ වෙනවා ඔච්චරනේ ඉතින් දාන දාන චේතන දාන කතා කියන්නේ ඔච්චරනේ. මේ හැදේ පුළුවන් නම් ඉන්දියාප්ප පූජා කරපන්. උඹට බුරියානේ ෂුවර්. ඉතින් කවුද කැමති නැත්තේ මෙන්න කණ්ඩ තියෙන ඉන්දියාප්ප හරි පූජා කරනවා. ඒ ලැබෙන තියෙන ඉන්දියාප්ප බුරියානේ කියලා. තන්නේ කර ගසා කැමති. තන්නේ කර රේක්කයක්. කොක්ක. මරණයට බය හරියට පස්සේ ඕනේ බබු ගහගත්තා අපිට මොකට ඉන්දියාප්ප තිබ්බත් එකයි බුරියානේ තිබ්බත් එකයි මම කෑවත් එකයි අපිට නැත්තත් එකයි මම මගේ හිත බේර ගන්නවා. ඉතින් ඒකට හරි අකමැති මේ අපේ මේ ආමතුත් කැමතිද දන්නේ මම ඒව කියන්නේ නැහැ පන්සල් වල ඉඳලා. ඒ බෙන්ඩික් අයියත් එක්ක කියදා. බෙන්ඩක් අයියේ ප්‍රශ්නයක් නැහැ. අන්දන රිට්‍රීට් වල ගොඩාක් වෙලාට මට සප්පාය වෙන්නේ මේ කතෝලික ස්ථාන. මම යන අන්තිම දවසේ යනකොට ස්තුති කරලා යනවා. මම බය නැතුව මට කියන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ මරණ බයත් එක්ක අපි මේ ඇති කර තියෙන බීචිකා වෙනුවට ඒකත් එක සෙල්ලම් කරන්න ගත්තොත් මරණයට බෑ අපිව දකින්න. ඉතින් හොන්තම වැඩේ තමයි කාට හරි හොන්තටම සතිය පිහිටන්න බෑ පෙන් කෙලිනවා තද්ද ඇහෙනවා නා මේක අන්තිම හුස්ම කියලා බලපන්. අනේ ඕන් টොප් එකට සතිය පිහිටනවා. ඒ නිසා මේ වගේ තුන් හතර සැරයක් එහාට මෙහාට ගිහිල්ලා ආපු මිනිස්සයා මොක්කාටවත් බය නැහැ. ඒ නිසා මේක පොඩි උන්ට ගන්න පුළුවන්. උන් ගෙදර ගිහිල්ලා අම්මට තාත්තට කියනලු අම්මලා තාත්තට කියන්නේ යන්නේ මම ධම්මජීව හමුතු කියන්නේ යන්නේ කියලා. කිසිම විදියකට අම්මා අප්පගේ ඉඳ අහන්න හිටවත්. ඉතින් මට ඇවිල්ලා බයිනවා මේ අක්කු දැන් මොනවද බණක් උගන්ලා වහන්සේ. අපි කියන දේ අහන්නේ නැහැ කියලා. ඉතින් මයි ළඟ තියෙනවා මේ මේ මන්ත්‍ර නලාවක් පිම්බුත් එහෙම අහුවෙන පොඩි උන් ටික තේරෙනවා. ඒකයි ඕගොල්ලෝ යන්නේ නැත්තේ පොඩි කට්ටිය මයි ගාවට. ඔය නාකි ටික ඇවිල්ලා බලලා චෙක් කරලා මේ මම. හරි එක්ක වන්නේ ඉස්සෙල්ලා මේ නලාව පිම්බුත් එහෙම ඔක්කොම ඉවරයි. බුදුජානක ඉන්න කාලේ කියලා තියෙනවා යන්න එපා ශ්‍රමණයා ගාවට. ඔය මහා ශ්‍රමණයා ගාව වශියක් තියෙනවා. දුන්නොත් නම් කණ එක කනවා කියලා මේ නිගන්තනාත පුත්ත එයාගේ ගෝලිය කවුරක්වත් වෙනසු බුදුහාම ගාවට දන්නවා ගියාට පස්සේ ආපහු වෙන්නේ නැහනේ. ඒකල කියනවා ඔතන වශියක් තියෙනවා යන්න එපා කියලා. වශිය මොකක් කරන්නේ? මේ මරණය පෙන්නලා දෙනවා. ඊට පස්සේ උ බය කරන්න බෑ කාටවත්. මොනවට බය වෙන්නේ ඊට පස්සේ? ඕකද නෙමෙයි තේරෙන්නේ. ඕක නැති වුණාට පස්සේ ඌ කුරුල්ලෙකුට තට්ටුවා වගේ. සරුංගලේ නූල කඩලා ගියා වගේ. බල්ලලා නුනේ ලියලා දැම්මා වගේ. නිතල්ල යනවා. ඒකට හරි බයයි. අපි පුදුම බයයි. කාටවත් නිදහස දෙන්නත් බයයි. එහෙම නිදහසක් අපිට දුන්නොත් ඒත් බයයි. මේ නිදහස පිළිබඳව විරෝධාර සටන් කරුවට මොකද නිදහස විතර බය නැම කියලා. එනිසා මරණය කියන්නේ ලකූ ద్వාරයක්. අන්නේ ద్వාරයට ලෑස්ති වෙන්න ඒ පඬිතුන්ගේ ලස්සන ෆෝමියුලාවක් හදලා කියනවා. මරණය නිතර සිහිපත් කරන මනුස්සයා කවදාකවත් අනුන්ට ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන කරන්නේ නැහැ. නිසා සතුටින් ජීවත් වෙනවා. සතුටින් ජීවත් වෙන මිනිහා ලස්සනට මැරෙනවා. මරණය අමතක කරලා ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන කරන එක ජීවත් වෙනකන් කෙව්වොත් පචා. කෙරුවොත් හොරකම. කැත්ත කෙරුවොත් පාරක. ඊට පස්සේ මැරෙනකොට පුදුම බයකින් මැරෙනවා. ඒ නිසා මරණානුස්සතිය ගන්න ජීවත් කරනවා. ජීවත් වෙන හැම වෙලාවෙම සීපත් කරනවා. ඒකෝට මේ කාටවත් ඊර්ෂ්‍යා කරොත් මාන කරන්න. මොකද මේ මනසට අපි කරන්න ඕනේ තමන්ගේ වැඩක් බලන්න. ඒ ජීවිතේ මැරෙනකොට කිසිම කවුන්ට් ඔක්කොම බැලන්ස් එතන එතන බැලන්ස් වෙලා ඒ නිසා මරණය හරහමයි අමරණියත්වයට යන්න තියෙන්නේ. මරණයට බය ලක්කටාකත් කරන්න බෑ. හයවෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ ලැබූ අත්දැකීම් කීපයක් සඳහන් කරනුයේ ඒවායෙහි යම් අඩුපාඩුවක් ඇත්නම් තේරුම් ගැනීමටයි. පර්යංකයේ ආනාපානය මත සතිය පිහිටුව විට තරමක වේලාවක් භාවනාවට පෙර ඈත අතීතයේ සිට ඒ මොහොත දක්වා අසා ඇස කන ආදී දොරවල් සයෙන් ඇතුළට ආ ඒ සියලු හඳුනා ගැනීම මත සිදු සංස්කාර අලලා සිත තුළ ඇති වූ කතාබහ දෝර ගලන්නට විය. එය වහාම හඳුනාගෙන ආනාපානය තුළට සතිය යෙදවීමි. ටික වේලාවකින් ඊටාම ශාන්ත පරිසරයකට සිතපත් වුනි. තවත් මොහොතක් ගත විය. කන තුලින් ඇතුළු යම් ශබ්දයක් හැඳින ඒ යම් යමකු බාත් รู ම් එක භාවිතා කරන බව වැටහින. ඒ සමගම එහි හොඳ නරක ගැන සිතවිලි එන විටම එයද අල්ලා ගතිමි. මේ අවුරින් පිටගිය සිත ආනාපාන ඇතුළට කැඳවීමට ඊතා ඉක්මනින් පුළුවන් විය. මෙම සිද්ධිය නොයෙකුත් ශබ්ද මත සිදු වුණද ටිකෙන් ටික එහි වැරදි දකින සිත අඩු වී ශබ්දයක් මම ගෙදර ශබ්දයක් මම ගෙදර යනුවෙන් ආනාපානයේ සතිය සතිය ගෙනාවෙමි. ඊයේ දේශනාවට පසු මේ සිදුවීම් සිදුුනේ ශබ්ද නිසා පමණක් බව වැටහුණු විට ඒ අවස්ථාවේ මා තුළ කෙලෙස් ඇති වූයේ කන නැමැති ආයතනය නිසා බවත් අනිකුත් ආයතන පණෙන් පෙනෙන් පහෙන් ඒ මොහොතේ නිවන් ලබා ඇති බව තේරුම් ගතිමි. ඒ කන නිසා ඇති වුණු සෝත විඥාණය හේතු කොටගෙන පමණක් ඇති වූ කෙලෙස් කපා හැරිය යුතුය යන අදහසක් අදහසක් සමග ඒ ඒ සැසිවාරයේ අවසන් විය. අද උදෑසන පරයන්කයේදී එය හොඳින් අදිෂ්ඨාන කොටගෙන ආනාපානයට සතිය යොමු කෙලිමි. සියල්ල එසේ සිදු අතර කන තුලින් ආ ශබ්ද අඩු නිසා දෙවරක් පමණක් සෝත විඥානයේ හටගත් අයුරුත් ඒ අවස්ථා දෙකෙහිම ශබ්දයක් මම ගෙදර ශබ්දයක් මම ගෙදර කියමින් සතිය ආනාපානයට පැමිණුනි. භාවනාවට පසු තථාගතයන් වහන්සේ විසින් මේක මම නම් දන්නේ මොකද ගුරු වීරියතුමාට මොකද නමක් තියෙනවා. දුන් මේ පාලි කැල තියෙන්නේ මම ජීවන්න මට තේන විදිහට දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං නවිස්සති භවිෂ්‍යත් භවිෂ්‍යති යන අවවාදය මෙයයි යන හැඟීමක් ඇතිවිය. කරුණාවෙන් වරදක් ඇතොත් නිවැරදි කරන මෙන් දෙපා නැමැති ඉල්ලා සිටිමි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත. ඔව් ඔය ටික ඒ කියන්නේ අර ඡන්දෙට කොටු කරලා ඉගෙන ගත්තට ඒ මාළුක්‍ය පුත්ත සූත්‍රයේ සංයුත්නිකායේ සංයුත් සලආයතන සංයුත්තේ තියෙන්නේ ඒකෙදී බුදුජාණන් වහන්සේ ওই බාහිරට විතරක් නෙවෙයි ওই ගාතාව එහෙමම කියනවා මේ මාළුක්‍ය පුත්‍රට කිව්වට මාළුක්‍ය පුත්‍ර ගැන වයස කියලා පැවිදිච්චි බුද්ධ බබ්බිජිතෙක් තීරුණ හැටි මන් දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙමයි කියලා එයාට තේරිච්ච හැටි බුදුහමරණ ගාතාවෙන් කියනවා සද්දං සුත්තා සති මුට්ටා වේනිමිට්ටම් මනසිකරෝති තාජ්‍ය අජ්ජෝත තිට්ඨති මට මේ සතියෙන් තුරව මම සද්දයක් ඇහුවා ඒකට පස්සේ මම ප්‍රිය නිමිත්තක් පහළ වුණා නේ හොඳයි කියලා ඒකට මම ගිලී ගත්තා ඒ ගිලී ගත්ත නිසා කණෙන් මට කෙලෙස් උපදුනා කියලා කෙලෙස් උපදින කතාව බොහොම ලස්සනට විස්තර කරනවා ඊට පස්සේ ඒක ඇහැට මෙහෙමයි කනට මෙහෙමයි නාසෙමයි තවත් හයක්. ඊට පස්සේ සතියෙන් යුක්තව සද්දයක් ඇහුවා. මට ඇහුණා මට කෙලෙස් ඉපදුනේ නැහැ. මම දැනගත්තා මේ සද්ද තියෙන දැන තමයි මගේ හිත තියෙන්නේ කියලා මේක මම සතිය පිටවන්න අරුණක් කරගත්තා. ඒ නිසා සද්ද ඇහුවට සතිය ගැඩුනේ නැහැ. සද්ද ඇහුවට කෙලෙස් ආවේ නැහැ. සතිය ඇහුවට සද්ද ඇහුවට මට මේ සමාධිය ගැඩුනේ නැහැ. නානාවිද සද්ද ඇහුවට මගේ හිත පිරිසිදුයි. අපෝ ගෙදර ඇවිල්ලත් නෙමෙයි. සද්ද අහනකොටම ඇනලයිස් කරලා පෙන්නලා අන්තිමට කියනවා ඇහිල්ල ඇහිල්ල පැමිණින් නැත කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ආයේ ගැන මේ ප්‍රපංච කරන්න යන්න ඕනෙත් නෑ කතා කරන්න යන්න ඕනෙත් නෑ පව් සිද්ධ වුණාද ඕනෙත් නෑ ඇහුව ඇහුව පමණින් නැත කරන එක තමයි වොයිස් රෙකෝඩර් කියලා කියන්නේ ඔන්න ඕකට මේක ඊට පස්සේ ආකාටක බණ කියන්නේ නැහැ වොයිස් රෙකෝඩර් මේක අහලා තියෙන එක හැටියට බලන්න ඕනේ සෝවන් වෙන්න ඕනේ හරිනම්. ආ හදාලා සෝවන් වෙන්නේ. නෑ කාටවත් ගන්නේ මේ ඉන්ටර්ප්‍රිටේෂන් දෙන්න යන්නෙත් නෑ. අපිට මොනවාරි යහුනොත් ඉවරයි. මේ ප්‍රවෘත්ති අහපු එක්කනට ප්‍රවෘත්ති අහපු එක්කන කියන ඔයා දන්නවද අද ප්‍රවෘත්ති වල මේක කිව්වනේ. අර මිනිහත් අහලා තියෙන්නේ. ඊයේත් කියන්න නැතුව බෑ. ඉතින් මේ ශබ්ද ඇහිීමේ කෙලෙස් නැහැ. ඉස්සලා ඉස්සලා එහෙම තියෙනවා. පස්සේ ඒක දැනගන්න පුළුවන් මම සද්දෙ තමයි දැන් කියලා සුපදින මෙච්චරක් කියලා සුපදිලා තියෙනවා. ඒක මම දැන් දන්නවා. එතකොට ඒක හරියටම මේ විසුකර සර්පේ කන්න මල්ලේ දාගත්තා වගේ ඊට පස්සේ ප්‍රශ්නයක් නැහැ නේ මල්ලේ ඉන්නේ සතා. ඒතකොට සතුටක් ඇති වෙනවා. දැන් උපදින උපදින කෙලස් බුක් කීපින් තියෙනවා. accountability තියෙනවා. එතකොට එතකොට ශික්ෂණයක්මයි සිද්ධ වෙන්නේ. කවදාකවත් වඩා වර්ධනයක් වෙන්නේ නැහැ. ඒ නිසා අන්තිමට මේ හැම කෙලෙසියක්ම හොබි එකක් වගේ. එකතු කරන්න හිතෙනවා. එකතු කරන එකතු කරන ඒකේ බල බින්දෙනවා. මේක ගණන් ගන්න නැතුව එකට යායට ගියොත් තමයි කෙලස් මේ මේ ගැම්ම කන්නේ. එනේ එනේක චුටි චුටි පැකට් වලට දාගත්ත. යා දෙන්නේ. ඒ වගේකින් එකට එකට මේ ගැම්ම කන්නේ. ඊට පස්සේ කෙලස් සාමාන්‍ය කොම්පෝස්ට් කරලා විකුණන්න පුළුවන්. හත්තල් ගන්නවා. එකතු වුණොත් තමයි ඒක බේරන්න බෑ. ඊට පස්සේ নানা ආකාර විස බීජ ඇවිල්ලා සවුත් වෙනවා. හැබැයි හරි ගසලා කොම්පෝස්ට් කරලා දුන්නාම ඔය අනෙක් කට්ටිය ගන්නවා. හරි වලට ගන්නවා. ඒක හරි පුදුමයි. ඉතින් සමේකේ වැරද්දක් නෙමෙයි තියෙන්නේ. මේ තව ඉස්සරහට ගමනක් තියෙනවා. ඒ නිසා මේ මහලුකේ පුත්‍ර සූත්‍රය ගයරගන්න බලමු පුළුවන් නම් දේශනාවට සම්බන්ධ කරගන්න. සම්බන්ධ කරගත්තට පස්සේ මේ අතේ තුවාල නැති මිනිහා වසභාජෙන් අත දැම්මට ප්‍රහයට දැන්නේ හත්තේ වනේනාස විසංන අන්වාගමේදී කියලා බුදුරජාණන් කියනවා අතේතු වල නැත්තම් වසභාජෙන් අත දැම්මට බය වෙන්න එපා. ඒක වසත් ඇත්ත. ඉතින් තුවාල තිබුණා මැරෙන බවත් ඇත්ත. තුවාල නැත්තම් බය වෙනවා. ඉතින් ඒ නිසා මේ භාවනා කරන කෙනා කෙලෙස් අඳුරගත්තේ කෙනා අනිත් කෙනා වගේ කෙලෙස් දකින්නට කරප්පන් එන්නේ නැහැ. ඒ කරප්පන් එන්නේ සදාචාරවාදියාට. ඉතින් ඒ මනුස්සයා කියනවා යන්න එපා ඔය පැත්තට අම්මෝ මේ බිල්ලෙක් ඉන්නවාද මේ කියලා. පිටුව දාන මේ මම බානගෙන එක නෑ යනවා. ඉහිල බලපුවා අර මනුස්සයා බලන් ඉන්නවා මේ කිසිම සදාචාරයක් නෑ කිව්ව දේ අහන්නේ හිතුවක් කාරයි කියලා. නෑ එයා දන්නවා මේ වැක්සින් එක ගත්ත මිනිහා මේ ඉන්ෆෙක්ෂන් ඩිසීස් තියෙන තැනට යන්න බය වෙලා නෙවෙයි. එයා දන්නවා මගේ වැක්සින් එක වැදලා නැසී ලෙඩ බෝ වෙන්නේ නෑ. ඒක සාමාන්‍යයෙන් ආගම කැමති නෑ. ආගම කැමති සදාචාරවාදියාට ආගමට පාලනය කරන්න බෑනේ මෙයා. මෙයා කෙලස් තියෙන තැන උනත් යනවා. මොකද මේක අත්දකලා දැකලා ඉමුනිටි ඇවිල්ලා තියෙන්නේ. බය නෑ. ආගම හරි බය කරගෙන අපිව අපායක් පෙන්නගෙන, දිවි ලෝකෙ දෙන්නම් කියලා දීන බෝල පෙන්නගෙන එන්න කතාවක් ගෙනියනවා. භාවනා කරන එකට මේ කතා මොකක්වත් නෑ. සියල්ලම වර්තමාන මොහොතේ විතරයි. ඒකෙත් සද්ද ඇහුනට සද්ද කෙලෙස් නෑ. ඒක හැන්ඩල් කරගන්න දන්නවනම් ඒ ඒ ඒ ඒ පාරෙම රූපත් එහෙමයි, ගඳත් එහෙමයි, රසත් එහෙමයි කිව්වහම බුදුරජාන්සේ කියන කියන බණක වෙනදා නොදැක ගැඹුරකට යන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේක අත්තරමැදි ස්ථානයක්. අනිවාර්යයෙන් මේක ආඩ තියෙන ඔයටත් වැඩිය frictionless safety area එකට එහෙම නැත්නම් comfort zone එකට යන්නේ. ඒ නිසා එලඹ සිටි සිහියෙන් ගැම්ම කඩා ගන්න තුො දිගට අරගෙන යන එකයි දෙන්න තියෙන උපදේශය. හොල්මන් ඉඳලා හරියන්න ප්‍රශ්න කියමු. අපේ ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්ස ජීවිතයේ යථාර්ථයේද බුදුරදුන්ගේ ගැඹුරු ධර්මයේද පහදා දීමට ඔබ යොදාගන්නේ සරල ව්‍යවහාරක සූක්ෂම උපක්‍රමය. විතක හාස්‍යජනක දෙයක් අප වෙත ගෙනහැරපා ධර්මය තවදුරටත් අපසිතේ තදින් රඳා තබා ගන්නට දරණ උත්සාහය අගයමි. ඒ හාස්‍යයට තවත් කරුණක් මෙසේ ඉදිරිපත් කරන්නට සිතුනි. ශාරීරියේ නියම සංස්කරණය බැලීමට හමගසා බැලිය යුතු හෝ කන පිට හරවා බැලිය යුතු ඇතැයි ඔබ පවසයි. එවැනි විටක සයිඩ් එකෙන් බැලුවොත් ලස්සනක් දකීද? එදිනෙදා ජීවිතයේ <laughs> එදිනෙදා ජීවිතයේ සතියේ සිත දවා එයම ෂේම භූමියක් කර ගැනීමට පවසන ඔබ අප ජීවිතයේත් එක්තරා ෂේම භූමියක්සේ හැඟේ. ධර්මය බෙදමින් අපට දක්වන යහපත අගය කරමි. තෙරුවන් සරණයි. ඒකදී අර කල ෆොටෝකාරයෙක් කවුද ෆොටෝ ගන්න ෆොටෝ ගැච්චර්ලා නෑ. ෆොටෝග්‍රාෆර් කෙනෙක් කියනවා තමන් බලන මේ ඕනම දෙයක් ෆොටෝ එකට ගත්තට පස්සේ සම්පූර්ණ වෙනස අපි දැන් ගෲප් ෆොටෝ එකක් ගත්ත ගමන් බලන්න තමන්ගේ රූපේ දිහා කොච්චරලා බලන ඉන්නවද කියලා. අනිත් මොකක්වත් පේන්නේ නෑ. මේ මම පෝස්ට් කරලා තියෙන හොඳද ලිප්ස්ටික් ටියුබ් එක හරියට ගෑවිලා තියනවාද? මේකමනේ බලන්නේ ඉන්නේ. ඒකේ ෆොටෝ එක බලනකොට අපි මෙහෙම බලන ගතිය නැහැ. ඒක සම්පූර්ණ අලුත්. ඒ වගේ මුළු කකුල් දෙක අස්සෙන් බැලුවොත්. හිතගෙන කකුල් දෙක අස්සෙන් බලන්න කියන ඕනම දර්ශනයක් වෙනස්. කන පිට ගහන්න සයිඩ් එකෙන් බලන්න නැත්නම් කකුල් දෙක අස්සෙන් බලන්න. මේ හැම දෙයකම ජීවිතය අලුත් කරතේ කියනවා. ඒ නිසා කන්දක් උඩට ගිහිල්ලා තරු තරු දිහා බලන්න සම්පූර්ණ ලෝකෙ වෙනස්. එකක් බැලන්ස් එක තියාගන්න ඕනේ. එකක් අප්සයිඩ් ඩවුන්. එතකොට මුළු මුළු ලෝකෙම මේට වැඩි හරි ග්‍රීන්, හරි ලිවිං, හරි හරි වර්ණවත්. අපි කැමති නෑ. අපි බලන්න කැමති මේ සම්ප්‍රදාය හරහා විතරයි. බුදුරජාණන්සේක විපස්සනා කියන්නේ මේ විෂම විෂම දර්ශනය. බලන සම්ප්‍රදායන කුල දර්ශනය නෙවෙයි වියන්න විශේෂ කියලායි දක්වන්නේ. නමුත් විෂමයි. සමාජයේ දකින්න ක්‍රමයට බලල් බෑ. බැලුවොත් අනිවාර්යයෙන්ම කරනවා. අපිට ඕන සමාජය දිහා අනිත් පැත්ත හැරලා පොඩ්ඩක් බලන්න. සයිඩ් එකෙන් බලන්න, කන පිට හැරලා බලන්න, හැම ගහලා බලන්න නැත්නම් කකුල් දෙක අස්සෙන් බලන්න. ওই ওই ලෝකෙ ඔච්චරම සක්කක් නැහැ. ලස්සනයි. ඒ නිසා මගේ කියාගෙන බැලුවක් අක්කා. ඕනෙම දෙයක්. මේ කැලේ ඇවිදින කුරුල්ලෙක් වුණත් මගේ කරගත්තට පස්සේ ගන්න දෙන ඕනෙම බඩුවක් ෂෝකේස් එකේ තියෙන කොට ලස්සනයි ගෙදර ගෙනිච්චට වැඩියි. ෂෝකේස් එකේ තියෙන කොට බුදුම ඇට්‍රැක්ටිව්. ගෙදර ගිය ගානක දූවිලි වහනක පිහන්න ඕනේ, දැන් ටැක්ස් ගෙවන්න ඕනේ, රෙන්ටල් ගෙවන්න ඕනේ මල හොන්තුව. ෂෝකේස් එකේ තියෙන කොට කොච්චර වෙලා බල බල හිටියත් තාම මම අයිති කරගන්නේ නැහැ. වටිනාකමක් තියෙනවා. ඒ නිසා හැම වෙලාවෙම මේ බුදු ජානසෙ පෙන්වන පරතෝ දර්ශනය, ශුන්‍යතාවය, තුච්ඡතෝ, රිත්තතෝ අනත්තතෝ වන්නකොට අපි හිතන්නේ මේ මුස්පීන්ත වචන පහ කියලා. ඒකට ලෝකෙ පුදුම සුන්දරයි. ඔය අනාත්මතාවය දිහා බලනකොට මොකද කාටද හැදුනත් ධර්ම ප්‍රශ්න නැහැ ඉතින් මගේ නෙවෙයිනේ. දැන් මගේ වුණාට පස්සේ ඌට හෙම්බිරිසාවක් කිවිසුමක් කරනකොට මට හෙම්බිරිසාව හැදෙනවා. ඒක මොකද මගේ එකයින්ද? මිත්‍යන හැඳි කියලා විචාර ගන්න මොකෝ. මගේ නේ. එද ඔයගොල්ලෝ ඔක්කොම හැඳි ගෑවිලා කියන්නේ. අපිට ප්ලේන් එකක් ගත්තා අපි ගියා. ගහලල්ල. එහෙම වන්නකොට වෙන්නේ මා සාහසික කිසිම කැක්කමක් නැතුව කියලා. නැත්තම් වෙනුවේ හැම කෙනාම කන්දොස් කියලා ඔළුවේ තියාගෙන heart attack කියයි, blood pressure කියයි මොනක් කරදරයක් පයින් යන එක ලාභයි. පයින් යන එක ලාභයි. මේ මේ දමල කාලේ යන්න තියෙනවා. අටවෙනි ප්‍රශ්නය ගරුතර ස්වාමීන් වහන්ස අපගේ සිත් තුළ ඇතිවෙන ලෝභ, ද්වේෂ, මෝහ මූලිකව සිතවිලි මාත්‍ර මගින් සතර අපායට යෑමට තරම් බලවත් අකුසල කර්මයක් සිදුවිය හැකිද? එමෙන්ම ප්‍රාණඝාත ආදී අකුසල කර්මයන් සම්පූර්ණ වීමට අදාළ සිතවිල්ල පමණක් ප්‍රමාණවත් නොවන බවත් එයට තවත් කරුණු සම්පූර්ණ වූ පසු පමණක් ප්‍රාණඝාත අකුසල කර්ම සිදුවන බව අසා ඇත. එසේනම් අකුසල සිතවිල්ලක් පහළ වූ පමණින්ම අකුසල කර්මයක් සිදුවේද? කරුණාකර පහදා දෙන්න තෙරුවන් සරණයි. මම ඒකෙන් සමාජයේ තියෙන නිදර්ශනයක් හැටියට පෙන්නුවොත් ওই මාෆියා වගේ සංවිධානයක ලොක්කා කවදාවත් අකුසල කරන්නේ නැහැ. එයා ටයිකෝට් යනකට සුද්ධ සිංහල මහත් එක්ක ඉන්නේ. එයාගේ ඩිරෙක්ටර්ස්ලා හරහා සුපෝයිදලා කුලී හේවාය තමයි ඔය ට්‍රැෆිකින් හරි මේ කරන්නේ. ඒ නිසා අපි මුළු සංවිධානයම ඇල්ලුවොත් වැරදි වැඩ කරලා තියෙන්නේ එදා කුලියට ගත්ත මිනිහා තමයි. ඊගාවට සුපෝයිසර් ඊගාට ඩිරෙක්ටර් අර ඉන්න මිනිස්සයා කවදාකවත් මොන වැරදක් කරලා නැහැ. හැබැයි එයා තමයි ඔපිනියන් දීලා තියෙන්නේ. උසාවියේ දඬුවම් දෙනකොට වැඩියෙන්ම දඬුවම් දෙන්නේ කාටද? මේන් කල්ප්‍රිට් කාටද? කවුද? ඔපිනියන් දීපේකනා. අපි හිතාන ඉන්නේ අර කුලියට ගත්ත මනුස්සයා තමයි අහුවෙන්නේ කියලා. ඒක පොලිසිය හොඳටම දන්නා. ඌට ගහලා වැඩක් නෑ. ඌ මරලා වැඩකුත් නෑ. උගෙන් ටිප් එක විතරයි ගන්න ඕන. ඌ තියාගෙන ඉන්නවා. උගෙන් ඔබට කවුද ටිප් එක? ඇත්තට ඌ දන්නෙත් නෑ. ඒක එන්නේ පණිවිඩේ එන්නේ අමතර ක්‍රමයකට. ඒකෙන් අදලා එයාගෙන් අදන් ඩිරෙක්ට්. ඊට පස්සේ මහය කාලේ බලනකොට මේන් කල්ප්‍රිට් වෙන්නේ හොරකම් කරපේක නෙවෙයි. ක්‍රියා කරපේක නෙවෙයි. මේ ක්‍රියා කරපේක තමයි ප්‍රධාන වැරද්ද කරන්න කියන එක තමයි නිගණ්ඨනාත පුත් කිව්වේ. කාය දන්න, වචී දන්න, මනෝ දන්න කියන එකෙන් කාය දන්නේ විශාලයි. උදේසුව නැහැ. මනෝ දන්නේ මනෝ මාන මනෝ ක්‍රියාව තමයි වැදගත් වෙන්නේ. ඒක තමයි ඔක්කොටම ඔපිනියන් දෙන්නේ. හැබැයි එයා කරන්නේ නැහැ. එයා නම් මේන් කල්ප්‍රිට්. ඒක නිසා මේ ප්‍රශ්නේ ඒ ආලෝකයෙන් බලන්න. ඉතින් හොරකම් කටගෙන මේ ප්‍රශ්නේ. හොරකම් කරන ඔපිනියන් දෙන එක නෑ නිසා චේතනා හම්බෙක්කේ කම්මං වදාමි කියලා බුදුරජාණන් වහන්සේ චේතනා පමණින් කර්මයි. සමහරව වචනෙට නගලා කර්ම වෙනවා. සමහරට ක්‍රියා කරලා කර්ම වෙනවා. නමුත් චේතනා පමණින්ම එයා නැතුව කොහොමඩක්වත් කරන්න බෑ. අංග සම්පූර්ණ වෙන්න නොවන එක වෙනම කතාවක්. ඒ නිසා මේ ප්‍රදේශයේ බුදුදහමසේ අපිට තේරුම් ගන්න ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අනුව කල්පනා කරන්න. නවවෙනි ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්සේ හුස්ම ගෑවෙන ස්ථානයේ හිත තබාගෙන ඉදිරියෙන් නැවිත් පසු කරගෙන යන හුස්මේ ගෙවි යන අයුරු බැලීම නිවැරදියයි සිතා සිටිමි. ආශ්වාසයේ ගෙවීම සහ ප්‍රාශ්වාසයේ පටන් ගැනීම අතර දුරසවීමේදී ගෙවී යන ස්ථානයට වැඩි අවධානයක් යොමු කිරීමට ආධුනික නිසාදෝ අපහසු බව වැටහේ. ආනාපානයේ අරමුණ ගෙවෙන ස්ථානය සහ පටන් ගන්නා ස්ථානය බලන නිවැරදි ආකාරය පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේගේ උපදෙස් වතමින් තෙරුවන් සරණයි. නෑ ඒකට කාලයක් ගන්නවා අර විදියට අමාරුයි. ඒක වෙනම බලන්න අමාරුයි. පටන් ගන්නවා බලන්න තමයි අපි කැමති. බබා හම්බුවිලා බලන්න කැමති. අපි බබා මැරෙනකොට ඒක අවමංගල්‍යයක් කියලා නේ කියන්නේ. බබා හම්බෙච්ච දවසේ නම් ඩක්ස්ට්‍රේ අරගෙන ටැක්සෝන අරගෙන බබා බලන්න යනවා. ඒක මංගල්‍යයක්. මැරිච්ච දවසේ අයියෝ මූණ අට කරගෙන අඬාගෙන වෙන ගහච්ච තෝප්පිච්චිනගේ හදාගෙන ඉන්නේ hina වෙන්නවත් හොඳයි. අභාග්‍යයකට වගේ බුදුරජාණන්සේ ඉපදුනේ බුදු උනේ පිරුණම් පැව එක දවසේ නිසා අපිට පාටි දාන්න බෑ. පාටියක් දාපු ගමන් බුදුහාම පිරුණම් පැවට විරුද්ධද කියලා හිතේ නැගිනේ. පාටි නොදා හිටියොත් මේ ඉපදිච්ච එක පාටි දාන්න නැති නිසා බුද්ධ බුද්ධ තෙමගොල්ලම එක දවසේ සිද්ධ වුණේ. බෞද්ධන්ට හරි පාටි නැත්තම් පාටිස් තුනක්. අනික් කටේ මේ පාටි වලට මොකද දඟලන්නේ. ඒ නිසා අපේ ජීවිතය අපිට පුරුදු කරලා තියෙන්නේ මරණය අමංගල්‍යයක්, උප්පත්ති මංගල්‍යය. ඒක තමයි හුස්ම පටන් ගන්න තැන බොහොම ආසාවෙන් බලනවා, ගෙවෙන තැන බීතිකාවක් තියෙනවා. ඒක ගෙවෙන තැනයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන කියලා බුදුරජාණන් අපිට පොවනවා. මජ්ජේ සූත්‍රය කියවන. ඉතින් ඒක බලනාසුළු ඉන්නකොට වෙනවා මේකට බයක් තියෙනවා. හැබැයි ඒක හුඹස් බයක්. බල බල ඉන්න ඉන්න ඒකට ඇක්වෙන්ටන්ස් හුරුකම. ඒකට ඒක මේ කලපුරුද්ද අහපුරුද්ද දැකපුරුද්ද යනකොට පේනවා මේ ওই තරම්ම බය වෙන්න දෙයක් නැහැ. ඒ නිසා Tamange අත්දැකීම් සම්භාරයක් නැතුව ඉතින් යන්න බෑ. නිසා ආධුනිකයයි කියලා කියන්නේ ඒ ගැන පිළිබඳ ඉස්සලා අහලා තියෙනවා. ඊට පස්සේ තර්ක කරලා බලන ඊට පස්සේ යොදනවා. යොදනකොට අනිවාර්යයෙන්ම ඇලර්ජික් රියැක්ෂන්ස් එනවා. මේ වොමිටිෂ් ෆීලිං අමාරුයි. බලන ඉන්නකොට මේක මනසෙන් කරන මගුලක්. නැත්නම් මෙතන තමයි කාරණාව තියෙන්නේ කියලා බලලා දැනගත්ත දවසේ තේරෙන පටන් අර ගන්නවා මේ හුඹස් බයක් තිබිලා තියෙන්නේ. භීතිකාවක් තිබිලා තියෙන්නේ. මේ අනුව තමයි ජීවිත කොට ගහලා තියෙන්නේ. මොකද කවදා නිරෝධය දක්වපු දවසේ, ක්ෂය වීම දක්වපු දවසේ, වැය වීම දක්වපු දවසේ භවනා උස්සස්තනකට යනවා. ඉතින් එහාට තමයි ওই කියන પરමාර්ථ ලෝකේ නැත්නම් භාවනාව තියෙන්නේ. එතෙන් යනකම් මේක මේ මේ වීසා පාස් කරගන්නකම්, ඉමිග්‍රේෂන් පාස් කරනකම් ඔය මේ එක්ස්රේ චෙක් කරන හරි ඔය ඉන්නේ. ඉස්සරහට ගියාට පස්සේ තමයි ප්ලේන් එකට ගොඩ කරන්නේ. තාටියා ඔය තව තියෙන ඔගේ බැරියර්ස් කීපයක්ම තියෙනවා. ඔය එකයි කරන්න තියෙනවා. ඔකට නැවත නැවත කරලම වයසට යනකම් ඉන්න බව වැඩි කරන්න. මරණයේදී කරන්න බෑ. ලෙඩ වුණාට පස්සේ කරන්න බෑ. අයියත් තියෙනදී ඔය ටික කරගත්තොත් කොහොමනම් මැරෙනවමනේ. කාට හරි ඉන්නවද නැහැ කියලා ලෙඩ වෙන්නේ නැහැ කියලා කවුරු හරි ඉන්නවද වයසට ගියේ නැහැ කියලා කවුරු හරි ඉන්නවද එදාට මේක පිහිට වෙනවා ඒක නිසා දැම්ම මේකට කෙටි කරම නැහැ. ෆෝමියලාස් නැහැ. ඉන්ජෙක්ෂන් නැහැ. ඔපරේෂන් නැහැ. තමන්ම කරලා බලන එකයි තියෙන්නේ. නොබෝ කලකින් දැක් ගන්න පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දහමෙනි ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්ස මහාතන්නා සංකේ සූත්‍රයේ කියවීමෙන් පසු මගේ පුතා මගෙන් ප්‍රශ්නයක් ඇසුවේය. ඒ විඥානයේ එතන එතන උපදින එකක් නම් සමහර අය පසුගිය ආත්මයේ දේවල් කියන්නේ කොහොමද කියයි. මට තේරුම් ගිය විදියට මම මෙසේ කියා දුනිමි. ඇසින් රූප කනින් ශබ්ද අසන විඥානයේ එතනම නිරුද්ධ වුණාට අපි නিত্য සුබ ලෙස හදින් බැඳී ගත්නා නිසා රූප සංඥාවල් ඉතිරි වෙනවා ඇති නිසායි. නමුත් ඒ වෙලාවෙම ඔහු ඒ ඉතිරිවන්නේ කොහේදයි ඇසුවේ නැත. ඇසුවා නම් දෙන්න පිළිතුරක් මමත් දන්නේ නැත. රිට්‍රීට් එකෙන් පස්සේ හොඳින් දැනගන්න පුළුවන් වෙයි කියා එතන නැවතුණෙමි. ඵල හේතු ලෙස ආපස්සට ටික වේලාවක් හොඳින් මතක් කිරීමෙන් අරමුණ ආයතනය සහ ආහාර ගැන නම් වර්තමානයේ මෙලෙස පවතින්නේ වර්තමානයේ අරමුණ ගැන කීමට නම් තරමක් දුරට පුළුවනි කියා දන්නෙමි. නමුත් මේ ගැනත් පැහැදිලි වනසේ ඔබ වහන්සේගේ ඉදිරි ධර්මදේශනාවේදී මතු කර දෙනු මැනවි. ස්තුති බවක්. නෑ මේකේ විසඳලා ඉවර කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. මොකද හේතුව අපිට මේ වර්තමානයේ ඉඳන්වත් ඉවර කරගන්න බැරි නිසා බැරි එකක් තියෙන්නේ අතීතනාගතේ ගන්න බෑ අපි යම්තාක් අවිද්‍යාව තියෙන තාක්කල් යම්තාක් තණ්හාව තියෙන තාක්කල් අපි ගියේ පාර ඇඳෙනවා තණ්හාවයි අවිද්‍යාවයි නැත්තන ගියේ පාර ඇඳෙන්නේ නැහැ. ආකාශයේ කුරු කුරුලෙකියා වගේ. ඒ නිසා තණ්හාව සහිත අවිද්‍යාව සහිත ගියේ පාරේ උරුලෑවා ගියේ පාර වගේ කත ගන්නවා. ඒ ගඳ තියෙනවා. ඒක අල්ලතයි. ගඳ නැත්තම් තමයි ට්‍රේස් කරන්න බැරි. ඒ නිසා වර්තමානයේ ඉන්න චිත්තක්ෂණය අතීතයට යන්නේ නැහැ අනාගතයට යන්නේ නැහැ රෙසිඩියුස් නැහැ. එතන එතනම ඉවරයි. මේක ඉස්සලා අපි ගත කරපු අවිද්‍යාව සහිත දේවල් මේ තෘෂ්ණාව සහිත දේවල් අනුව අපි ලෝකේ යම් යම් දේවල් වෙනස් කරලා තියෙනවා. ඒ වගේ ලක්ෂණ බුදු ජානනාචිත් කියනවා මේ විපස්සනා පුළුවන් සමචින් පුළුවන් ඉදිරියට ගිහිලා කරන්න. ඉතින් බුදුරජාණන්සේ ඉන්න කාලේ ওই <clears throat> වංගීස කියන ප්‍රධාන භූත විද්‍යාඥාව එයා එයාට ඕනම කෙනෙක් මැරුණට පස්සේ මේ ඔලු එලිකට අරගෙන තට්ටු කරලා එන සද්දෙන් කියනවා මෙයා කොහෙද ගියේ කියලා. ලෝක ප්‍රසිද්ධයි. ඉතින් ඒ හන්දියන මනුස්සයෙක් කිව්වා මේ අන්නතන කෙනෙක් කෙනා පුළුවන් නම් කියලා කතා කරපන් කියලා එමෙහිට බුදුහාමරෙන් දෙහාට තට්ටු කරලා ඇරියා. ඉතින් බුදුහාමර ළඟට ගියාට පස්සේ මට කතා කරනවා මොකද්ද කියන්නේ ඊට පස්සේ මට මේ ශිල්පයක් දන්නවා. මේ ඕන කෙනෙක්ගේ මැරිච්ච කෙනෙක් ඔලු කට්ටක් දෙන්න තට්ටු කරපන් මං කියනවා. ඉතින් මිනිස්සුන්ට හරි සතුටුයි මේක එක එක නයිදෙන් මගේ දීයාගේ මගේ තාත්තයි කිව්වාම ඉතින් එනලා ගෙන දීලා තියෙනවා. බුදුරජාණන්සේ ළඟින් ආවරණ කතා කරලා කියලා තියෙනවා. රහතන්වංශ පිළිබඳ පාපු කෙනෙක්ගේ තට්ටක් කර කට්ට කරගෙන ඉන්නේ කියලා. ඉතින් අරමුණ ශිල්ප දැක්වුවාට පස්සේ මේක දීලා තට්ටු කරාලු ඇහෙන්නේ නැහැ. ඊට පස්සේ මොන්සිකෝල මේ ඔලුකට තට්ටු කරලා ගිය දණක් වරන්නත් බෑ මොකක්වත් වෙන්න බෑ කියලා. ඉතින් බුදුසසුකෝල එනම් ඔබ ශිල්පය හරිනේ. ඔබ ශිල්පය නැහැ මේකම කරන්න බෑ. ඊට පස්සේ කෝල එන ඔබ වහන්සේ මේ ශිල්පය 100 100 දම මම දන්නවා ඒක 100 100ක්. අනේ සාන්නන්ද මට එන ඕකත් ඉගෙන ගන්න ඕනේ මම කැමති ගෝලෙක ඉන්න ඕම බෑ මයිල් එක එක ගලවලා සිවුරක් ඇඳගෙන එළ පැවිදියන් ගියා ඊට පස්සේ ටික කාලෙකින් මොකද කරලාද මම රහත් වුණාට පස්සේ ඒගොල්ලෝ දැන් කොහෙද යන්නේ කියලා ඊට පස්සේ උර තේන රහත් නොවන තාකල් ඕන කෙනෙකුට ෆේස් කරන්න පුළුවන් රහත් වුණාට පස්සේ බෑ ඒක නිසා අපි ගිය පාර කොහේ මොන ජාතිකවත් උරුලෑවා ගිය පාර වගේ ගන්ධස්තරයි. අපා පාරේ පැතිරේ ගන්ධස්තරයි කියලා ඉදසර හින්දුවත් වෘතු ගීතිකාරයා රටවල්ලල්ලන්න සූර්යයා අතුරු රාජමාරයා මුළුලෝ හොල්ලන්න සූර්යයා කියන අපි කියන්නේ අපා පාරේ පැතිරේ ගන්ධස්තරයි. පුත්තඥයා ගියානම් උරුලෑවා ගියා වගේ. පුදුම ගඳයි. ඒක බල්ලෙකුට නම් ට්‍රේස් කරතයි. ඉව ඉව අල්ලලා. රහතන් වහන්සේලා ගිය පාරේ බෑ වර්තමාන මොහොතේ ගත කරපු එක විතරක් no traces no residues no after effect no side effect ඉන් අපිට කරන හැම දෙයක්ම සිද්ධ වෙනවා ඒ නිසා සංසාර දික් යනවා ඒ දික් වෙනම කියන්න කියන්න පුළුවන් ඒවා ට්‍රේස් කරන්න පුළුවන් මේක තමයි ට්‍රේසස් නැති දැන ඒ නිසා අර කෙනාට බොරු කරන්න බෑ අපි හිතපු එකක් තියෙනවා මොකද අපි අතීතේ කරපු කර්ම වල ගන්ධස්තර ජීනවා ඒක බලන්න පුළුවන් නමුත් වර්තමාන හිටියොත් කීනම් පුරාණ නවන්නන්ති සම්භවං. පරණ දේවල් ගෙවෙනවා. ඉන්නකොට තේරෙනවා කර්ම ශක්තිය ගෙවෙනවා. අලුතෙන් රැස් වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙනියෝල් කට තට්ටු කරාට තට්ටු වෙනවා වැඩි. ඒ නිසා ටිකක් භාවනා කරලා පුළුවන් නම් යන්න ඉස්සලා රහත් වෙන්න. එතකොට හරියයි. නැත්තම් නම් ඔය ඔය ප්‍රශ්න පටලවාගෙන පුතා රහත් කරන්න හදලා අම්මත් හරි තාත්තත් හරි කක්ක ගාගෙන බුදුහාමුදුරුවෝ මෙහෙම කිව්වා මෙහෙම කියලා දාලා සාති භික්ෂුවගේ පච කෙල කෙල බුදුමාක අරපව් කරගන්න. අයියා වෙන්න හදන මේ භාවනා කරාට පස්සේ හිතෙන්නේ ඔක්කොටම උත්තර දෙන්න පුළුවන් කියලා පිස්සු භාවනා කරනවා කියන්නේම පිස්සුනේ මේකට එන්නේත් පිස්සුරේ ඉතින්සා ඒ නිතරම අපි කියන්නේ පිස්සන් කොටුව කියලා ඒකට එන්නේ ඒ පිස්සුව තියෙන කට්ටිය තමයි එන්නේ ඉතින් ඔක්කොටම එක ලෙඩේ ඒ කියන්නේ රාජනිශීන දැනකට කවුරු හරි හාමුදුර කෙනෙක් එහෙම ගියාම පාද කෙනෙක් කියහම වෙනම කොටුවක් තියනවලු ඒකටලු දාන එකේ ගහලා තියනවලු සයිලම් කියලා. නිකන් සාමාන්‍ය කාමභෝගී කවම ඕන තැන ගින ගන්න පුළුවන්. ආගමික නිකාය කෙනෙක් ගියොත් ඒ කොටුවට දාන එක සයිලම්. ඒ භාවනා කරනවා කියන්නේම එන්නකොටම පොඩ්ඩක් වයර් මාරුච්ච කට්ටිය තමයි. ඒ නිසා පුතා අහනකොට කියන්නේ මම දන්නේ නැහැ කියන්නේ. කට උත්තර නැහැ. අර අත්තම කෙනෙක් මෙන්න අසපතක් කියලා තියෙන හිටාරෙන් දච්චු ගහයි. ඒ අවුරුදු 6 බබාලා දෙන්නේ දුවගේ පුතයි දුවගේ දුවයි තව කවුරුසilla භාවනා උගන්නලා. උගනගෙන දවසම ඉඳලා කිව්වලු ඔය දෙන්න මයිත් එක දවසට විනාඩි 10ක් වාඩි වෙලා ඉන්න ඕනේ. ඉතින් දැන් අත්තම්මත් එක කියනවල බෑනේ නෑ කියලා බෑනේ. ඊට පස්සේ මේ කටිරි ගෝලු ඉඳගෙන හිටියොත් ඩොලර් 5ක් ගෙවනවා. නිව්සීලන්තේ. ඉතින් ඉඳලා ඉවරට ගියසක් ගියාට පස්සේ මේගොල්ලන් කිව්වලු මයින්ඩ්ෆුල්නස් එක ගැන. 6යි මාස 3යි 6යි මාස 6යි. ඉතින් මොන් කරගෙන යනකොට එක එක අහනවලු කෙල්ලක් අත්තම්මා මේ ෆස්ට් පර්සන් කොහෙන්ද එන්නේ කියලා. මම කොහෙන්ද එන්නේ කියලා. යත්තම ගෝලානේ පුතේ ඒක මට නම් දන්නේ මට මට දන්නේ නැහැ මම දන්නේ ඔය මයින්ඩ්ෆුල්නස් එක. මෙයා කියනවා මට හිතෙන්නේ මේ බට ව්‍යාපෝ තේජෝ තියෙන දැනක විතරයි මම ඉන්න පුළුවන් නේ. මේ අවුරුදු 6යි මාස 3යි. ඒක ඔයාට නම් තේරෙනවා මට තේරෙන්නේ නැහැ. ඒක අන්තිකනා කියනවලු නෑ නෑ එහෙම නෙවෙයි. ඇහ කන දිව නාසය තියෙන තැන විතරනේ මම ෆස්ට් පර්සන් තියෙන්නේ. ජරත්නම කියනවා ස්වාමීන් වහන්සේ අපිට මේ ප්‍රශ්නයක් අහන්නවත් තේරෙනවා. ඊගිලිලා මේ වගේ ක්‍රිස්පි උත්තරයක් දෙන්න පුළුවන්. මට මේක දැනව ලැබුණේ මම දන්නේ නැහැ කිපින්නනේ. මම ඒ වෙලාවේ කිව්වා නම් ෆස්ට් පර්සන් වෙන්නේ තණ්හාමාන දික්ටි නිසා තණ්හා සංකේ සූත්‍රේ නිසා රෙමේ කියලා. අර පොඩි එක හොල්මන් වෙලා නිකන් මේ ආච්චි රුගන්නන්න බෑනේ ඊට පස්සේ ආච්චි අම්මා මැට්ටනේ. ආච්චි කියන්න දන්නව අනේ පුතේ මේක මට තේරෙන්නේ නැහැ ඇප්‍රීෂিয়েට් කරන්න. අනේ අරකින් එළියට එන අර අර පිවිතුරු එකකින් උත්තරේ. එන කවුරු හරි මොනවාරි දැනගත්තොත් බය වෙන්න එපා. දන්නේ නැහැ. මොකද ප්‍රශ්නේ? මොකද අපි මේගොල්ලෝ ඉන්නේ දත යුතුයමයි කියලා දන්නේ ඔය වගේ කට්ටියට කරන්න දෙන්නේ පුතා හම් වෙන්න ඇති. අනේ ඒක නම් මට තේරෙන්නේ නැහැ කියන්නේ. එයා ඒකට එයාගේ මතය ප්‍රකාශ කරනවා. ඒක ගන්න බෑනේ දැන් අපි වක් කරමුකෝ. අපි දන්නේ ඩයලොග් එකක් කරන්න. අපි කියලා හිතන්නේ අපි සතරබලධාරී කියලා. නැත්තම් ඔක්කොම දන්න කෙනෙක් වගේ මේ භාවනා කරපු නිසා. පිස්සු භාවනා කරන්න පිස්සෝ. ඒක පොඩ්ඩක් දැනගත්තාම ප්‍රශ්නට උත්තර දෙන්න පුළුවන්. ඒකලොස්නි ප්‍රශ්නේ ගරුතර ස්වාමීන් වහන්සේ සතිය පුරුදු කිරීම ජීවිතයේ ප්‍රධාන අංගයක් ලෙස කරන පුද්ගලයාට මරණය මරණ මංචකයේදී කතරම් ගතින් දුර්වල වුවත් සතිය වැඩි හැකි වේද පැහැදිලි කර දෙන්න තෙරුවන් සරණයි. ඔය දැන් ඉන්නේ මරණ මංචකය කියලා බලන්න පුළුවන්ද කියලා එච්චරයි. අය මරණ මංචකය කියලා වෙනම මංචකයක් හදලා නැහැ මොකක්වත් උයි තමන් බුදින ඇඳම තමයි. මැරෙන්නේ කොහෙද කියලා තමන් බුදින ඇඳේම. යා වෙන මරණ මංචකය මාරගෙන තිනවා. ඒ නිසා ඇඳේ බුදියාගෙන බලන්න අත් දෙක මෙහෙම තියලා කකුල් දෙක බටහිර දිහාට දාලා හරි දැන් මම මල හත්පන තියෙන්නේ. ඉරියාමගේ මැරලා බලන්න සතිය පිටාන වල දැන් පුළුවන් නම් එතෙන්දිත් පුළුවන්. 12වෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ මෙහි ආපසු ඊ타ම ආපසු ඊ타ම සාර්ථක භාවනාව අද උදේ සිදුවිය. අද උදේ මා හුස්ම ගැනීම සහ හෙලීම මෙනෙහි කරමින් සිටන විට පළමු හුස්ම ඊ타ම දිග විය. ඉන්පසු කෙමෙන් වෙනස් වී අන්තිමේදී උදරය පිම්බීම සහ හැකිලිම යන්තමටම දැනුනි. අන්තිමේදී කය පිළිබඳ හැඟීම කෙමෙන් නැති විය. එහෙත් දැන් දැන් දෑත් පමණක් හිරිවැටෙන ආසේ දැනුනි. භාවනා අවසන් වනතුරු දෑත්වල දැකීම හැර කය පිළිබඳ දැකීමක් නොවිය. නෑ මෙයා ළඟ ඉඳගෙන ඉඳද්දි මෙයාට අත් දෙක නැති වුණා අනිත් ටික දැනෙනවා. අර මෙයාට අත් දෙක දැනෙනවා අනිත් ටික නැති වෙනවා. මෙයා මට ඒකම යාර පසලෙගේ අනික් කෑල්ල. මෙයා මට අලුත් අත්දැකීමකි. මෙය දිනු කර ගැනීමට මාගතියු ඉදිරි පිළිවෙලක් ඇද්ද? ඔබතුමාට ඉතින් ආයෙත් නැගිටලා ඇඟ පොඩ්ඩක් අත ගාලා ගන්න. එච්චර. ඉතින් ආයෙක නැති කරන්නේ නැති වෙච්ච ඇඟ ගන්න එකනේ තියෙන්නේ. ඒකනේ ප්‍රධානම අවශ්‍යතාවය මෙතන තියෙන්නේ. මේ ඇඟ නැත්නම් দাঁඩි වෙන ගන්නෑ. ඒ නිසා කොහොම හරි නැති වෙච්ච ඇඟ ආයෙ ගන්න ඕන. නැති වෙච්ච අත් දෙක ආයෙ නැත්තම් හොඳ වැඩේ ඉන්ෂුරන්ස් එකක් කරගන්න ඕන. ඉඳ ගන්න ඉස්සලා. දැන් ඉඳගෙන ඉන්නකොට කෑලි කෑලි නැති වෙනවා. ඒ කෑලි වලට ඉන්ෂුරන්ස් එකක් ගන්න ඕනේ. ඒක ඒක මම ගන්න. මම මයි ළඟ නෑ ඉන්ෂුරන්ස් කම්පැනි එක. ඔක්කොට මොන වෙලා තියෙන මේ ගෙදර යනකොට ස්පෙයා පාර්ට්ස් එක තියෙන්න. යනකොට එහෙම නැති වුණොත් අත් දෙක නැති වුණා, කකුල් දෙක නැති වුණා කියලා ගෙදර මිනිස්සු hina වෙනවා මදිවට නඩුත් දානවා. ඒ නිසා මේ කෙලෙස් නැති වුණොත් මොන කරදරයක් වෙයිද කියලා හිතන්න. අපිට අදාළ කෙලෙස් කෝටා එක අපිට අදාළ ටෙන්ෂන් කෝටා එක නැති වුණොත් ඉවරයි. ඒ කියන්නේ මේ සීරම මැප් එක වදින්නේ බ්‍රහ්ම ජාලෙම වදින්නේ ඒකෙන්. ඒක නැති වෙනවා කය නැති වෙනකොට. ඉතින් ඊට පස්සේ ප්‍රධාන ප්‍රශ්නේ තමයි මේ නැති වෙච්ච කෙලෙස් එක ආපහු කොහොමද ගන්නෙ? 13 වෙනි ප්‍රශ්නය අතිපූජ්‍ය ධම්මජීව ස්වාමීන් වහන්සේ අද දින මේ වනතු කරන ලද භාවනා ඊයේ මෙන් හොඳින් සිදු නොවිය. මන්දයත් සිත ප්‍රධාන අරමුණෙහි සිටින විට නොයෙකුත් සිතවිලි ඇවිත් එයට අවිහිර කරයි. නමුත් වහා ඒවා තේරුම් ගැනීමට හැකි විය. නැවත ප්‍රධාන අරමුණට යොමු විය. මෙය විටක තරණගයක් බඳු විය. මෙම తත්වයේ සාමාන්‍යයක්දයි පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට සදා නිරෝගී නිදුක් සුවය පතමි. ඔය ධෛර්ය වීම පිණිස කැඹුලා මේ පරියන්කේ විතරයි කෙලස් කැපිලා තියෙන්නේ. අනිත් වෙලාවට ඒකට සූදානම් වෙලා තියෙනවා. මේකේ පැන්සලක් කුල් කරනවා වගේ කැපි කැපි කැපි කැටි නැරි තේනවා කෙලස් වෙනවා නැති වෙනවා. ආයෙ පිරිසුදු මනතට ආයෙ කෙලස් ආයෙ නැති වෙනවා. එතන විතරයි සල්ලක්ෂයක් සිද්ධ වෙන්නේ. කෙලස් කැපීම සිද්ධ වෙන නිසා ඒක හරි ඇබරි ඇබරේෂන්. ඒක වෙනකොට රිදෙනවා, ඇඟ රිදෙනවා, ටෝචරින්, බර්නින් වෙනවා නෝත් කෙලස් කැපෙනවා. අර ලස්සන ඉඳගෙන ඉන්න වෙලාවේදී ධිට්ඨ ධම්ම සුඛයක් තිබුණාට කෙලස් කැපෙන්නේ නැහැ. ඒ නිසා ඒ කෙලස් කැපෙන වෙලාවේ දැනි දැනීමයි කැපෙන්නේ. කවදාහක්වත් ඒක මේ හීනෙන්වත් ක්ලාන්ත වෙලා නෙවෙයි. ඒ නිසා මේකට පුරුදු වෙනවා නම් අපිට මම වෙනකොට අපිට අවශ්‍ය ප්‍රමාණය කෙලස් කපා ගන්න පුළුවන්. ඒ නිසා මේක තමයි සාර්ථක භාවනාව කියලා අසාර්ථක කියන එක ආයන්න කපන්න. ඒකට වැඩි හරියක්. 14 වෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ ඊයේ සවස රාත්‍රී 8:09ට පර්යංක භාවනාවේදී ලද අත්දැකීමක් මෙසේ විස්තර කරමි. වෙනදා ලෙසට කයට හිත යොදා සිටියෙමි. තන තන ඇතිවන තද තදවීම්, ඉලිප්පීම්, ගැස්සීම් දැන දැන ටික වේලාවක් සිටියෙමි. හෘද ස්පන්දයේද එක්සැජරේට් වී දැනුනි. එම ස්පන්දනය සිරුරට හිත යොදන යොදන තැන දැකගත හැකි විය. වලවල් සහිත පාරක ගැසි ගැසි වාහනය වාහනයක යන විට වගේ ඇතුලේ හැලහැප්පීම් ශබ්ද බද්ද නැහෙන වෙලාවක් හොඳ හැටි දැක්කෙමි. දියර වැගිරෙන ස්වභාවය එන තද ගින්නක තත්වයේද වරින් වර දැනුනි. ශරීර අභ්‍යන්තරයේ සමහර වෙලාවට උදාහරණයක් වශයෙන් බඩවැල් වල චලනය දැනුනි. මේ අතරතුරේ එන සිතුවිලි එන විටම ඔබ වහන්සේගේ දේශනාව සිහිවි ඒවා බාධාවක් නොවිනි. එවැනි එවැනි වෙලාවල සිතින් යෙදෙන වීරියද හොඳින් පෙනුනි. සතිය නොකොඩවා කයටම පවත්වා ගත්ෙමි. එකපාරටම කාමරයේ AC ෆෑන් එකේ සද්දය මහා මෙරක් වගේ ඇසුණි. නමුත් ඉක්මනින්ම එය ඇසෙනවා ඇසෙනවා ලෙස සිහිය පිහිටුවාගෙන ශබ්දයටම සිත යොමු කරගෙන සිටියෙමි. මුලදී කනේ චලන යටපත් වී ශබ්දය කැපී පෙනුනද වරින් වර ඒ අතර නැවතත් කනේ චලන පෙරලෙසම දැනුනි. ටික වේලාවක් මෙසේ පවතින විට ශබ්දය හා කනේ චලන වෙන වෙනම දැනීමට තරම් ඈත් වී පෙනුනි. චලන දැනෙන වේලාවට ශබ්දය නැති බවත් අසන විට චලන නොදැනෙන බවත් සුතමය ඥාණයෙන් දැන සිටියද එය හොඳටම අද්දුටුවේ වේලේය. ඒට ඔබ වහන්සේගේ දේශනාවෙන් උපකාර වුණ බව දනිමි. මෙසේ ඉන්න විට කකුල්වල වේදනාවක් වරින් වර ඇති වුණත් එයත් පෙරලෙසම බලන විට නැති වී ගියේය. නැවත ආවේය. මැරුණත් තව ඉවසමි වීරියගෙන නැවත කය දෙස බලා සිටීමි. මේ සියලු කාලය තුළම වරින් වර නලියන ගැහෙන ගති තිබුණේය. ඒවට වඩා ශබ්දය දැඩිව දැනෙනට වුණ විට සිත ඒට වඩා වඩා යොමු විය. ශරීරයේ ක්‍රමයෙන් දැනෙන ගතිය අඩු වී ගියේය. එකපාරටම ෆෑන් එකෙන් එන ශබ්දය නැවතුණි. ඇසීමට යද වූ සිතට එක පාරටම දැඩි කලවරකට පාළුවකට මුහුණ දීම වැන්නක් සිදු විය. ටිකක් කැළඹිලි ගතියක් ඇති වුණත් ධර්මය ගැන සිතවිලි එකලාශයෙන් සිතීමෙන් එකලාශයක් විය. අල්ලා ගැනීමට කයවත් ශබ්දවත් මොනවත් තිබුණේ නැත. සිතවිලිත් ආවේ නැත. මෙහෙම දෙයක් තියෙන බවත් පමණක් දැනුනි. එය එය මගේ කියන බව නැගෙන විටම තවත් කලවර ගියාක් මෙන් දැනුනි. විනාඩි කීයක් පමණ සිටියාදැයි හරියටම දැනුනේ නැත. නමුත් පරයන්කේ මුල් ටිකට සාපේක්ෂව සුළු වේලාවක් විය හැක. නැවත යන්තම් ශබ්දයේ ගැස්ම ඔළුව හරියෙන් දැනෙන්නට වී ක්‍රමයෙන් මුලින් තිබූ දැඟලිලි ගතිය ඊට පෙරට සාපේක්ෂව අඩු ලෙස දැනි සාමාන්‍යසේ සතියට සිහිය පැවැත්වීමට මුලපටන් ආකාරයටම ආවෙමි. නැවත එවන් තත්යකට යෑමට හිත සැනසුනද එය නැවත කයට ආවේය. මීට පෙරද කීප අවස්ථාවක මෙවැනි කලුවරක් කලුවරක් අත්විඳ තිබුණද ඒවා වෙන හැටි හොඳින් දැක්කේ නැත. ඉගෙනීම වුණ මිසක් හොඳ හැටි දිටුවේ නැත. ඉබේම වුණා මිසක් හොඳ හැටි දිටුවේ නැත. සියලු දේ සඳහා ඔබ ඔබ ඔබ වහන්සේට ධර්ම දේශනා මහා උපකාරයක් වරට ඇති බව නිසකය. ඔබ වහන්සේට සුතිවන්ත වේ. ලා අපේන ඊගා ප්‍රශ්නය. ඈ ප්‍රශ්නයක් නැහැ තසින්. ඉවරයි. <laughs> තමයි විශ්ිකය වෙලාව. ආ දෙයක් තියෙනවා. තව දුරටත් තියෙනවා. ප්‍රශ්නයක් කිව්වනේ හැමෝම. ඈ? ඒක තමයි ඒකව ප්‍රශ්නයක් කිව්වේ. 15 වෙනි ප්‍රශ්නය දරු ස්වාමීන් වහන්සේ යෝනිසෝ මනසිකාරය පැහැදිලි කර දෙන්න. යෝනිසෝ මනසිකාරය විවිධාකාරයට විවිධ මට්ටම්වල කළ හැකි දෙයක් යයි වැටහේ. 1 සතියේදී යෝනිසෝ මනසිකාරය කුමක්ද? 2 සාමාන්‍ය ජීවිතයේ ඇති සංසිද්ධිවල අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය මතුවන ලෙස මම සිතමි. මෙහිදී තර්ක ගොඩ නැගීමද විදහෙලීමද සිදුවේ. මෙය එක්තරා විදිහකට සංස්කාර ගැන සංස්කාර ඔස්සේම බැලීමක් යයි සිතේ. මෙහි ඇති good news නම් ආත්ම සුඛ නিত্য සංස්කාර වෙනුවට අනිත්‍ය දුක්ඛ අනාත්ම සංස්කාර යොදා ගැනීමකි. මෙයින් යම් සහනයක් නම් ඇතිවේ. නමුත් දෙපාර්ශවම සංස්කාරය. එබැවින් මේ ආකාරයට යෝනිසෝ මනසිකාරය කිරීම සුදුසුද ගැළපේද සුදුසු නම් ඊට කුමන අවස්ථාවලද කුමන මට්ටම්වලද තෙරුවන් සරණයි. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ යහ ක්‍රමයට කල්පනාව, පුලුල් ක්‍රමයට කල්පනාව, ඥාන සංයුක්තව කල්පනා. ඒක සංසන්දනාත්මකයි. ඒක නිසා මේ යෝනිසෝ මනසිකාරය කියලා මෙහිම හරියට අරගෙන පෙන්නන්න එකක් නෑ. හොඳ වඩා හොඳ දෙක තියෙනකොට හොඳ අතහැරලා වඩා හොඳට යන්න පුළුවන් නම් යෝනිසමංස්කාරය කියනවා. වඩා හොඳ තියදී උපේපු හොඳට යනවා නම් අයෝනිසමංස්කාරය කියනවා. එනිසා හොඳ සහ වඩා හොඳ වෙන් කරගෙන හොඳ අතහැරලා හොඳ වුණත් හොඳ අතහැරලා වඩා හොඳට යෑම තමයි යෝනිසමංස්කාරය කියලා කියන්නේ. 16 වෙනි ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඊයේ නැගූ පණිවිඩ පිළිතුරු දීමේදී ඒක මම හරියට දන්නේ නිතාර්ථ, නිර්යාත, විරජ්‍යති, නිරුද්ධති, විමුක්තති යන වචන යොදාගත්තා. අනුකම්පාවෙන් මේවා තව ටිකක් පැහැදිලි කර දෙන්න. නිකාර්ථ, නිර්යාත, අපි ඒ ඒ කොල්ලේ පැත්තකට තියාන ධර්ම දේශනා විදි අවස්ථාවක් එනකොට ගනිමු. ඒ නිසා මේ මේ වගේ කිසි එක ධර්ම දේශනාවක් අහන්න බෑ. ඔයත් නැවත නැවත අහමින්, වලියමින්, ඔත්තොලෙන් යන්න ඕනේ. උත්සාහය හොඳයි. නමුත් මේ අංග සම්පූර්ණ සන්තෝෂයක් ඇති කළ දෙන්න මට බැරි වෙයි. අපි දේශනාවේදී යනකොට මම කරන්නේ එකම වචනේ නැවත නැවත දීලා ඒ කට්ටියට පොඩි මේ ආධාරයක් කරන එකයි. අවසරයි ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රශ්න තුනක් තියෙනවා. ඔව් This is a comment for Radhika first. Okay. First, thank you for the excellent organization of the retreat. Uh, uh, you're welcome. As we have only a few days left, just as you mentioned on the first day, it will be very beneficial if you are able to please remind everyone to observe complete noble silence in the meditation room and hallway adjoining uh, during and after the session as there are still people meditating so that they can continue unhindered. This is easy to forget, a gentle reminder to us all uh, will be beneficial. With much gratitude for all you do. Uh, much metta. I don't have to repeat that. Everybody heard it. So I have given that message. To the amazing organizers of this meritorious retreat, much merit. ඒක ඉතින් ඇත්තටම ප්‍රශ්නයක් නෙවෙයි. දෙවෙනි ප්‍රශ්නය Venerable monk, my question is about our children. I learned the importance of not breaking five precepts from my parents. It, it helped me as a child, teenager and as an adult. To date, I have taught the same to my school age, 10 to 15 year children living in this society. Now I would like to teach them the benefits of meditation to their studies and their other activities. What should be my approach? Please advise with metta. So even the school curriculum, they are now going to introduce mindfulness into the schools. So therefore they are better off when compared to our life because we learn this mindfulness to the religious base, they are coming from the scientific base. So go into the uh, website and see uh, transformation of consciousness or neuroplasticity or tra uh, transpersonal consciousness. There are so much of interesting articles. Let them read it. Introduce them. They are not religious. They are not talking about the ethics, not even five precepts. But they become subject matter It's a state of art, highest level of science. So therefore you can try both. If they are ethical people, ready to accept the mother and mother's value, you can go through the precepts and then introduce mindfulness. Otherwise, just give mindfulness-based stress reduction program or any kind of in, uh, present-day research uh, so you, they are better off because they have two methods, two ways, two openings. We were only with the religious, but they are better off, so keep them open. But even then, don't try to impose, then you will be the best enemy for the children. So you must be very cordial and use the mother's knowledge, then only uh, maybe I am thinking, which is from the mother's point of view, maybe a father, I don't know whatever may be, handle it very carefully. තුන්වෙනි ප්‍රශ්නය Venerable Dhammajiva Thero. I have been practicing basic meditation for few years and not I am not an advanced uh, reader or a meditator. I used to follow basics under different teachers and methods. I think I did well with basics on sitting and walking meditation. This is my first meditation retreat. During last few days, in sitting meditation, I noticed I took longer time to focus on mindful breathing uh, became of the because of the negative thoughts and wandering mind. Every session managed to focus on mindful breathing at the end of the session. I feel like I am not using my time and energy effectively. I usually meditate uh, very, uh, I'm not sure of the word, I can't <laughs> read it. I know we need lots of practice. I usually meditate, maybe every day, yes. I usually practice every day. I know we used, uh, we need lots of practice. Can you please explain with metta? Is there any way to improve this situation? No, in the in the early part of the teaching, there were some sentences I develop little bit of mindfulness towards the end of the sitting. So if that trend is improving, that means the time you be with the breath is increasing and the time you reach to go into the breath is increasing. If one or the other part is showing any improvements, uh, I can think about the method. Because that, has being mentioned already, towards the latter part of the sitting, I level up. how is it quality wise or quantity wise then i may come out with a suggestion can i have some feedback otherwise try to improve it because it's hopeful another thing is daily practicing appreciable with time only everything gathers the momentum දැන් හරියටම 3:30 වෙලා අපි විනාඩි 30ක් ඕවර් ටයිම් ගිහලා තියෙනවා එතකොට අපි ඊයේ වගේම විනාඩි 45ක් පරියන්කයට සහ විනාඩි 45ක් සක්මණට සහ විනාඩි 45ක් පරියන්කයට ගන්න බලාපොරොත්තු වෙනවා. වෙන ප්‍රශ්න නැහැ කියලා මම හිතනවා. ඒ නිසා අපි යනවා වැඩසටහන් නිමාව සටහන් කරන්න සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.